ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේනින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ භාවනා වැඩමුළුවේ දේශනා මාලාවේ හතරවෙනි ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සිළුමු දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අජ්ජෝසනං පටිච්ච පරියේ පරිග්ගහෝති ඉතිකෝ පනේතං උත්තං සදානන්ද ඉමිනා පේතං පරියායේන වේදි තබ්බාං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච වටිනා සූත්‍රයක් මහා නිදාන සූත්‍රය ඉදිරියෙන් තියාගෙනයි මේ භාවනා වැඩමුළුවට භාවනා වැඩමුළුවේ ධර්ම දේශනා මාලාවට මාතෘකා සපයගත්තේ. අත්‍යවම කියනවා මේ මුළු ඒ ධර්ම චාරිකාවේම අපි ඒක තමයි මුලින් තියාගත්තේ නිසා ඒ දනිදෙන් වල කරපු වැඩමුළුවත් මෙල්බන් වල කරපු එකත් දැන් මේ තුන්වෙනි වතාවට තුන්වෙනි පූර්ක වශයෙන් කරන මේ බ්‍රිස්බේන් වැඩමුළුවටත් ඒ මහා නිදාන සූත්‍රය තමයි අපිට මාතෘකා සැපයුවේ. ඒක ප්‍රධාන වශයෙන්ම පටිච්ච සමුප්පාදය පිළිබඳ විශේෂඥ දැනුමක් සර්වචන්නාංශේ සහ ආනන්ද ස්වාමීන් වහන්සේ අතර වෙන සාකච්ඡාවෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකෙදී පුරුදු ද්වාදශාකාර පටිච්චසමුප්පාදය ඊදප්පච්චේතාවය සර්වචනාංශේ සවිස්තරව විස්තර කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේගේ යම් ප්‍රමාණික වැරදි ප්‍රකාශනයක් නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේ පරිචාරයේ පරිචාම්පදේ ගැඹුරුයි ගැඹුරු වගේ පේනවා ඒකට මට ඒක හොඳට පැහැදිලිව හොඳට විස්තර වෙලා ප්‍රකට වෙලා පේනවා කියන්නේ ඉතින්දී ආනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශයේ සර්වඥාන්සේ බහා තබලා එහෙම කියන්න එපා. මේ පරිසම්පාදයේම එහෙම විස්තර වශයෙන් විස්තර වශයෙන් ප්‍රකට වීම වෙන්නේ නැහැ ගැඹුරුමයි කියලා. අනේ එතනදී ආනන්ද ස්වාමීන් වහන්සේට අර තවදුරටත් එහි ගැඹීරත්වය පෙන්වන්නයි මේ සාකච්ඡාව යන්නේ. ඉතින් ඒකෙදී අපි මේ බ්‍රිස්බේන් සඳහා තෝරාගත්ත කොටස ගැන මතක් කරනවා නම් ඒක ප්‍රධාන වශයෙන්ම විස්තර සපයන්නේ විසිතුරු වශයෙන් විස්තර කරන්නේ වේදනා සහ තණ්හා කියන මේ group දෙක අතර තියෙන සම්බන්ධතාවය. මේ චෛතසික දෙක අතර තියෙන සම්බන්ධතාවය. ඉතින් ඒ සම්බන්ධතාවයේදී අපි යම් වේදනාවක්, යම් විඳීමක් මොනම ඉන්දියක් හරහාරි අපිට එනකොට ඒ වේදනාවේ ඇති වෙන ස්වરૂපේ වේදනාවේ යාන්ත්‍රණය බලන වෙනුවට අපේ හිත පුරුදු වෙලා තියෙන එක වඩාම රසවත් කොටස අල්ලාගෙන ඒකේ මිහිරි කොටස අල්ලාගෙන ඒකට ආශා කරලා ඒකේ ලැග්ගෙන ඒකේ මම කියාගෙන අර වේදනාවක් නිසා තණ්හාවක් හටගන්න හැටි දකින්න අපිට ස්පාසාවක් නැති වෙනවා ඒ වේදනාව වලින් හම්බෙන ලොකුම තණ්හා කොටස කුට්ටිය කඩාගෙන ඒක රස විඳින්න යාමෙන් අපි හැමදාම තණ්හා දාසකත්වයකටපත් වෙනවා තණ්හාවට දැලමේ කර මෙහෙරකම් කරනවා අනේ ඒ කිරීම නිසා සාමාන්‍ය පටිච්චසමුප්පාදයේ බලන කෙනෙකුට පේන්නේ වේදනා විඳින් ශේත්‍රය හරහා මනුෂ්‍ය ජීවිතයකට අත හිතකට කෙලස් පරිහිතකට වෙන්න පුළුවන් තණ්හා විතරයි කියලා. නමුත් අපි දන්නවා ජීවිතයක් ජීවත් කරනකොට අපිට දුක් ඇති වෙන්නේ සංසාරේ තණ්හාව නිසාමත් නෙවෙයි ද්වේෂ නිසාත් ඇති ඒහා සමානව ද්වේෂින් සත්‍යත් වෙනවත් පටිච්චසමුපාදයේ ද්වේෂ කියන වචනේ සම්බන්ධ නැහැ. නමුත් මෙතනදී සර්වචනාංශයේ පෙන්ලා දෙනවා මේ වේදනාපච්චය තණ්හා කියන තැන අතුරු පාරකින් එහෙම නැත්නම් වක්‍ර ගමනකින් ඒ තණ්හාව ද්වේෂයට මුල් වෙන්නේ නැහැ. තණ්හාව කියලා කියන්නේ ආශාව, ද්වේෂය කියලා කියන්නේ තරහව. මේ ලෝකේ බලනකොට මේ දෙක රසපරස් ධර්ම දෙකක්. තණ්හාව කියන්නේ ආශා කරන පැත්ත, ද්වේෂය කියන්නේ අනිත් පැත්ත. නමුත් තණ්හාව නිසා ද්වේෂය ඇති වෙන හැටි මෙතනදී පියවර 9කින් සර්වඥාංශ පෙන්නලා දෙනවා. වේදනාංශ තණ්හාව දෙන වගේම යම් කිසි කෙනෙක් මේ තණ්හාව ඇති වුණාට පස්සේ ඒ තණ්හාව ඉතිරි පැතිරි වඩා දියුණු කර ගැනීම සඳහා ඒ තණ්හාවෙන් ඇතිවෙච්ච නැත්තම් ඒ ආශාව නිසා ඇතිවෙච්ච උනන්දු හරහා පරිේශන වලට පෙළඹෙනවා. විවිධාකාර විදිහට මේ වෙලාවේ ලබන මේ ආශාවන් ඇති කරන දේ මට හිතත් ගන්න නැත්තම් මට මගේ යාළු මිත්‍ර හිත මිත්‍ර නෑදෑයන්ට දෙන්න නැත්තම් මම යණයන් තැන මට ගන්න නැත්තම් කියලා ඒ ඇතිවෙච්ච තණ්හාව තන වඩා ගැනීමට පරිශන කරනවා කියන එක සාමාන්‍ය ලෝකික කියන්නේ અભිවෘද්ධිය සඳහා ජීවනව සඳහා කරන දෙයක්. ඒ නිසා ඒකේ බැලුව බැලමට කොහොමඩක්වත් සදාචාර සම්පන්නව වැරද්දක් පේන්නේ නැහැ. ඒ වගේ මේක ඍජු කෙලෙසයක් වෙන්නේ නැහැ. නමුත් කාටවත් පිළිගන්න වෙනවා. අපි තමයි පරිේෂණ කරන්නේම මේ වෙනකොට අත්දකලා තියෙන තණ්හාවක් දිනු පවුම් කරගන්න. මේ පරිේෂණ නිසා ඒ කෙනාට ලාභ ලැබෙනවා. මොකද ක්‍රමසාවිදි ලැබෙනවා. ඒ විඳපු ආශාව කට්‍යත් එක්ක හදා බෙදාගෙන විඳින හැටි යණ යන තන හම් වෙන හැටි හැමදාම මේක තියෙන හැටි පිළිබඳව ඒ ලාභ නැත්නම් අර පරිශීන ප්‍රතිඵල ලැබෙනවා. ඒ ලාභ ලැබුණාට පස්සේ ඒ විශාල පිරිසක් ඒ ලාභයට අයිතිවාසිකම් කියන්න නැත්නම් ලෝකයේ තද බල අවශ්‍යතාවය ඉල්ලුමක් තියෙනවා ඒ ලාභයට. එතකොට ඒ පරිශන පෙළඹිච්ච එකන විනිශ්චය කිරීමේ අයිතිවාසිකම අතර ගන්නවා. මමයි පරිශන කරුවේ මටයි ලාභය හම්බුනේ ඒ නිසා මම දෙන්නේ මෙන්න මේ විදියට කඩලා බෙදලා. කියලා ඒ කෙනාට ඒ කෙනා මේ ස්වයං ඉදිරිපත් කිරීමක් ඉදිරිපත් කර ගන්නවා මේක බෙදලා දීමේ අයිතිය තියෙන මට කියලා. විනිශ්චය පිළිබඳ අයිතිය ගන්න ගියාම එයාගේ හිතේ මනාපේ තියෙන අයට කුටි කඩලා දෙනවා. චන්දරාගය අනුව තමන්ගේ රුචි අරුචිකම් වල හැටියට කුටි කඩනවා. ඡන්දෙන් දිනුවට පස්සේ දේශපාලනඥයෝ කරන දෙල්ලම තමයි. ඒ ඒ කුටි කැඩීම නිසා එයාට සිද්ධ වෙනවා ලෝකයාට සාධාරණීකරණය කරන්නයි මම මෙයාට ලොකු කුට්ටියක් දුන්නේ මෙයාට පොඩි කුට්ටියක් දුන්නේ කියලා. එතකොට අර කුට්ටි කැඩීමේ වැඩපිළිවෙල හරි දෙයක් ධාර්මික දෙයක් සාධාරණ දෙයක් කියලා අර කරපු වැරැද්ද සාධාරණීකරණය කරන්න දැඩි මතව ඔලට ඉල්ලා ගන්නවා. ඒ මම මේ මාගේ කියාගත්ත මම ගත්ත විනිශ්චය හරි ඒක ධාර්මිකයි ඒක සාධාරණයි කියලා ඒ විනිශ්චයට බැස ගැනීමක් නිමග්න වීමක් ඒක සාධාරණීකර කිරීමක් කරනවා. ඒක සර්වචන සඳහන් කරන්නේ අජෝසන කියන වචනේ. අජෝසන කියලා කියන්නේ තමන්ගේ රුචි අරුචිකම් අනුව තමන්ගේ පෞරුෂත්ව ලක්ෂණ අනුව තමන්ගේ හැබැයි අනුව විනිශ්චයට එළඹිලා ඒ විනිශ්චය ලෝකයාට සාධාරණ නොවන උඟක් කරලා. නමුත් තමන් ඒක සාධාරණ බව පෙන්වන්න අර ගත්ත ටික ඔප්පු කර පෙන්වීමට අද බල බැස ගැනීමක් කරනවා. තමන්ගේ දෘෂ්ටි කෝණය හරි බව පෙන්වනවා. ඒ නිසා ඒ දී තමන් ඉස්මතු කරලා පෙන්නපු දේ වැඩියෙන් සලකපු දේ පිළිබඳව පරිග්‍රහණයක් දැඩිකොල අල්ලා ගැනීමක් ඒ පුද්ගලයා තුළ මේ සත්න තුළින් ඉබේම ඇති වෙනවා. නමුත් ඒ දැඩිකොට අල්ලාගත්තට පස්සේ ඒ කිනා බලන දෘෂ්ටි කෝණය නෙවෙයි ලෝකයා බලන්නේ. ඒ නිසා මෙයාට ලාභේ වැඩි වෙන්න වැඩි වෙන්න ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා. විශේෂ මෙන්න ඒක කවුරු හරි ජයක් ලබනකොටම ඊට අනිත් පැත්තේ කට්ටිය පරාජයටපත් වෙලා ඒ පුද්ගල විනාශ කරන්න උත්සාහ කරනවා. ජයන් බේරප්පසවති කියලා ජය ලබන්න ලබන්න පරිදිච පක්ෂේ වෛරයෙන් පැහැවෙනකොට මේ මනුෂයාට ආරක්ෂක ක්‍රම සාවිදි හොයන්න සිද්ධ වෙනවා. ඒ ආරක්ෂා කරන පටිච්ච ඒ ආරක්ෂා අධිකරණය ගැන හිතන්න ගියාට පස්සේ ඒ කෙනාට දණ්ඩා දාන සත්තා දාන විදිහට දඬු මුගුරු අතේ තියාගෙන ඉන්න වෙනවා ආයුධ අතර ගන්න වෙනවා කලහ විග්‍රහ විවාද කලහ කරන්න සිද්ධ වෙනවා මේ උපවාස කරන්න සිද්ධ වෙනවා විග්‍රහ මේ වාද කරන්න සිද්ධ වෙනවා ඊට පස්සේ අනන්ත ප්‍රමාණ හිස්සචන කතා කරන්න වෙනවා බොරු කියන්න සිද්ධ වෙනවා කිලෝ රක්මති පාපක කුසල ධර්ම රාශියක් ඒක වෙන්නේ ලාභේ වැඩි වෙන්න වැඩි වෙන්න ඒක නිසා ලෝකයා හිතන්නේ ලාභය වැඩි වීම බොහොම හොඳ දෙයක් කියලා. නමුත් හිත හදාගත්තේ නැති මනුස්සයෙකුට ලාභය දුන්න ගමන් ඒ මනුස්සයා විනාශ වෙනවා. ඒක තමයි හොඳම ක්‍රමේ ලාභේ නිසා ලාභ සත්කාර නිසා අපේ යන ගමන අපිට අන්දමන්ද වෙනවා මුලා වෙලා ගමනේ පිරපැත්තකට යනවා. ඒ නිසා තණ්හාව නිසා අන්තිමට අර දඬු මුගුරු ගැනීම වගේ ඒ දිග ගමනකට පස්සේ තණ්හාව අනිත් පැත්ත කියන විපල්ලාසය වෙන ද්වේෂයට පැහැර වෙන හැටි මේ මහා නිදාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි පසුගිය දවස් තුනේම ඒ කලා විවාද විග්‍රහ ආදී කටයුතු නිසා අපිට හම්බ කරගත්ත නැත්නම් උයාගත්ත බත කණ්ඩ හම් වෙන්නේ නැති හැටි, එලාගත්ත පැතුම් නිින්දයන් නැති හැටි අපි හොඳටම දන්නවා. අන්න ඒ වගේ දෙයකට අපිට යම් වෙලාවක ඒ වගේ අසහනකාරී සත්‍යයක් ආවනම් ඒකට ප්‍රධාන හේතුව අපේ හිතේ අනාරක්ෂාව පිළිබඳව ඇති වෙලා තියෙන නොසන්සුන් ගතියයි කියන එකයි සර්වඥාන්සේ කියන්නේ. ඒ අපි හිතන්නේ මේ සර්වඥාන්සේ පෙන්වන විදිහට මේ දණ්ඩා දාන සත්තා දාන කියන එක දඬු මුගුරු ගැනීම ආයුධ ගැනීම කලා විවාද විග්‍රහ ඇති වෙන්නේ අල්ලපගතර කෙනාගේ තවත් වැරද්ද නිසා නැත්නම් විරුද්ධ පක්ෂයාගේ වැරද්ද නිසා එහෙම නැත්නම් කවුරු හරි කරපු මේ වුණියමක් නිසායි කියලා. නමුත් සිද්ධ වෙන්නේ ඒක නෙවෙයි. තමන්ගේ හිතේ තියෙන අනාරක්ෂාව වැඩි වෙන්න වැඩි වෙන්න ලෝකයාම පේන්නේ අර මුර්ග සංවර්ෂයට වර්ෂාවට වැඩි දෙමිච්ච මුර්ගෙක් වගේ. ඒ අහුවෙන අහුවෙන දේ දඩ මුගුරක් වගේ පේනවා. ඉතින් එක එකට නියව ගන්නවා, බැන ගන්නවා, රණ්ඩු සරුවල් ගොඩක් කරනවා. ඒකට හේතුව අනාරක්ෂාව. ඒ අනාරක්ෂාවට හේතුව මොකද්ද මේ සංසාරේ අර ගොමු කුරුමිනේට ගොම්බෙට්ටක් හම්බුනා වගේ හම්බෙච්ච දේ අල්ලබදාගෙන. මොකද්ද ඕ කුණු කන්දලයක් අල්ලබදාගෙන. ඒ අල්ලගත බදාගත් දේට ඊට කලින් බැහැගෙන ඒකට ආශා කරලා මෙන්න මේගේ ඒ වෛරය දක්වා මේ චිත්ත પરම්පරාව ගෙනලා සර්වචන්සේ වෛරයේ ඉඳලා නැත්නම් මේ දඬු මුගුරු ගැනීම තන ඉඳලා ලියාගෙන ලියාගෙන ලියාගෙන ලියාගෙන යනවා දඬු මුගුරු ගන්න හේතුව ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේ අනාරක්ෂාව ඒකට හේතුව තමයි මේ මොකද්ද එකක් දැඩි කරලා අල්ලගෙන ඒක ඔප්පු කරලා දඟලන්න හදන්න ගන්න ගතිය ඒකට හේතුව තමයි ඊට කලින්ම ඒක මගේ මතේ, මගේ දෘෂ්ටිය, මගේ තර්කේ කියාගන්න හදපු කතිය. ඒකට හේතු වෙලා තියෙන්නේ තමන් ගත්ත විනිශ්චයදී කරපු වැරදි බෙදා හදා ගැනීමක් ආදී වශයෙන් යන ගමනේ අද දවසට අපට මාතුකා වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ අද්දෝෂණය තමාගේයි බලවත් සල්ල බදා ගැනීම නිසා ඒ දේ එක්ක බැඳීමක් ඇති වෙන පුංචි සංදිස්ථානයක් මෙතන අපි අද ඉස්සරහට ගන්න හදා. මේ සංදිස්ථානයේ බුදුහාමුදුර කෙනෙක් වගේ කෙනෙක් අපිට කර්මාවෙන් කියලා දුන්නේ නැත්නම් අපිට කවදාවත් කල්පනා වෙන්නේ අපිට දවසකට කරන්න වෙන විනිශ්චයවලදී අපි යම් තැනකදී අසාධාරණයක් සිදු වුණොත් ඒක පක්ෂයකට මගේ පැත්ත කියලා කියාගත්තොත් අනිවාර්යයෙන්ම රණ්ඩුවකට බලක් වෙනවා. ඒක නැත්තම් ද්වේෂයකට මුලක් වෙනවා. නමුත් දවසේ එළබෙන කර්ම වලදී විනිශ්චය නොකරත් ඒක අපිට යුතුයකමක් වශයෙන් පැවරිලා තියෙනවා මාට නිලයක් වශයෙන්. එහෙම නැත්තම් වගකීමක් වශයෙන් ඒ නිසා ඒ අජෝසනේ කියලා මේ පැත්ත හරි මේ පැත්ත වැරදි කියලා අපි යම් වෙලාවකට එක පැත්තකට මගේ පැත්තේයි බලවත් සටහනක් අවබෝධ කිරීමක් කරන හැම චිත්තක්ෂණයකම අපි අර විශාල යුද්ධයකට, විශාල ගැටුමකට, විශාල ප්‍රශ්නයකට බීජ උපදනවා. නමුත් ඒ වගේ අනිත්‍ය විපාක, නපුරු විපාක එනකොට හරිම අමාරුයි සම්බන්ධ කරලා පෙන්වන්න මම අරගත්ත වැරදි විනිශ්චය නිසා මම මේ මේ සාකනේ දෙපිලේ පැත්තක් ගත්ත නිසා මේක ඇති වෙලා තියෙන්නේ කියලා එකක් අපිට පිටිපස්ස පිටිපස්සට මේ විදිහට යෝනිසෝ මනස්කාරය නැහැ. ඒ නිසා මේක වෙනවයි කියන එක දැක්ක ගන්න බෑ. දෙක ඒ දේ දැක්කොත් Tamange ඉච්ඡා බංගත්වයට එන පෞරුෂත්වයට බාධා වෙනවා. පෞරුෂත්වයට තරම් නොවන දෙයක් වෙන නිසා ඒක පෙන්වන්න පාර ගන්න. ඉතින් ඒකට සර්වඥාන්වහන්සේ වගේ කෙනෙක් සාරාංශ කල්පලක්ෂයක් පෙරම් පුරලා කියන වචනේ කාටවත් සැකහිතන්න බැරි වෙන විදිහට විශ්වසනීය බවට ඇති කරලා පෙන්ලා දෙනවා. ඔබලා දැනගන්න ඕන දැනගන්න නැත්නම් නිකන් හිටපල්ලා. මේ ලෝකේ ඇතිලා තියෙන මේ රණ්ඩු දරුවල් සේරටම අර විශාල වශයෙන් රාජ්‍ය වශයෙන් ඇති වෙන සම්ඩු නැත්නම් දේශ සීමා රකල නැත්නම් මේ ආගම් වශයෙන් නැත්නම් ගෙදර ගෙදරක් ඇතුලේ ගෑණි මිනිහ රණ්ඩු කරනවා සේරටම හේතුව ඒ විනිශ්චය කරන වෙලාවක නැත්නම් දෙපිලක තියෙන වෙලාවක Taman අසාධාරණව එක පැත්තකට වැඩිපුර උදව් කරලා. ඒක නිසා සාජාතිකරණයක ශ්‍රේෂ්ඨාධිකරණයක දෙපාර්ශවයේ පැත්ත දෙපාර්ශවයටම සාධාරණ පැත්තෙන් බලලා නඩු විනිශ්චය කරන විනිශ්චයකාරවරයෙකුසේ අපිට මේ දවස පුරා ඇති වෙන දේවල් වල දෙපැත්ත සාධාරණව සලකා බලන්න තරම් අශ්ලෝක ධර්මයේ කම්පන වෙන මනසක් ඇති වෙන තෙක් ඒ බුද්ධිලා හිතන නෑ මම මේකේ විනිශ්චය කළ යුතුයි ඒක හිතන එක මහාන වෛද්‍ය වාසිකමක් ඊටත් වැඩිය ඒ පිරිසේ අයියා වෙන්න, පිරිසේ මුදුන වෙන්න, පිරිසේ ගරු වෙන්න ඒ විනිශ්චය අන්ධහර පාල කරනවා. කෙරුවට පස්සේ වෙන්නේ එක පැත්තක් එතනදීම නුරුස්නා ගතියටපත් වෙනවා තරහටපත් වෙනවා ඊට පස්සේ ඒක දිගින් දිගට අර විදියට ආරක්ෂාවට බරපතල තර්ජනය ලුණාට පස්සේ අපිට ඒක ගහපා දීම සඳහා යුද ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා. ඉතින් භාවනාවකදී අපි කොහොමද නැත්නම් භාවනා කරන කෙනෙක් මේ වගේ අජෝසනයක් ඇති කරගන්න නැතුව මේ අජෝසනය කියලා කියන්නේ මගේ කියලා බලවත් අල්ලා ගැනීම ඒකට සමාන වචනයක් පිටිකේ සඳහන් වෙනවා අබිනිවේෂණය කියලා ගෙවදීම කියලා. සමගට වැද ගන්න. එහෙම නැත්නම් නැති කියන වචනයත් පාවිච්චි කරනවා. ඒක පැත්තකට නතු වෙනවා. විනිශ්චය සාධාරණ නැහැ. අන්න ඒ වාගේ අබිනිවේෂයක් අජෝසනයක් නැතියක් ඇති කරගන්න නැතුව මේ භාවනාවක් මෙහෙවනවයි කියන එක අජෝසනයක් අභිනිවේෂණයක් නැතික් සහිත හිතකට කරන්න පුළුවන් දෙකින් තරම් සැකපොදු. මොකද අපේ පරිණාමයේදී අපි දිගටම කරගෙන ආවේ ඒ Tamanගේ ඉස්තාවර භාවය වැඩි කරන වැඩි ආස්වාදයක් දෙන පැත්තට නතු වෙන එක තමයි. ඒකට බැස ගන්න එක තමයි. ඒකට රිංග ගන්න එක තමයි අපි කරගෙන කරගෙන ඇවිල්ලා අද මේ මත්තට ඇවිල්ලා තියෙන නිසා අපේ ලේවල, නහරවල, ඇටවල, ඇට නිදුලුවල දිගටම තියෙන තත්ත්වයක් ආපු ගමන් මගේ කුට්ටිය කඩගන්න. මගේ මම මට වාසිපැත්ත අවස්ථාව ප්‍රයෝජන ගන්න. ඉතින් මේ ගැනීම හරහා මේ සා දුකක් එන බව දන්නවනම් සමහර විටක සලකා බලන්න ඉඩ තියෙනවා. නමුත් මේ මතයේ ඉදිරිපත් කරනකොට සුත්තමේ වශයෙන්වත් මේක සලකා බලන්නේ නැති පිරිසකුත් ඉන්න ඉඩ තියෙනවා. ඒගොල්ලත් එක්ක යුද ප්‍රකාශ කරන දෙයක් නැත්තේ නේ. ඒ හැම කෙනෙක්ම මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මහන්සි වෙන්නේ එන දේන හැටියට බාර ගන්න නෙමෙයි තමන්ගේ කුට්ටිය කඩා ගන්න තමයි. ඉතින් එහෙම ජීවන දර්ශනයක් සහිත එවැනි කල්පනා ක්‍රමයක් විනිශ්චයක් සහිත කෙනාට මේ අෂ්ටලෝක ධර්මයේ කම්පාන වෙනවා කියන වචනේ අපේ සිංහල බෞද්ධයාට වගේ ඇහිලවත් හුරු නැත්තම් පඩේර සංස්කෘතිය තියෙන රටක මේක කියලා දෙන්න කිව්වොත් දේශකයන් වහන්සේට මොකද වෙන්නේ කියලා හිතා ගන්න. මොකද ඒ තරම්ම ප්ලෙෂර් ප්‍රින්සිපල් එකේ එහෙම නැත්නම් මේ සැප සොයාගෙන යන ගමනේ සැප වැඩි වෙන පැත්තට ගියාම මොකක්ද ඇති වැරද්ද? ඕකෙදී මොකක්ද මේ සදාචාරය ගැන කල්පනා කරලා තියෙන්නේ අපිට තියෙන්නේ කාපල බිපල ජොලි කරපල කියන සදාචාරයක් ඒක තියෙනකොට ඔය හරි වැරදි ඕනෙත් නෑ ධාර්මික කතාවක් ඕනෙත් නෑ කොහේ හරි පැත්තෙන් කවන්න තමන්ට වාසි ලැබෙනවනම් එහෙම නැත්නම් සැප වැඩි වෙනවනම් ඒ පැත්තට අදින එක තමයි මනුෂකම ඉතින් අත් වශයෙන්ම ලංකාව වගේ අර බෞද්ධ පරිසරය සංස්කෘතියක් තියෙන රටක ඒ අස්ලෝක ධර්මයේ කම්පාණ වීම කියන වචනේ ඇහිලා තිබුණාට ඒක හුදු වචනයක් විතරයි ක්‍රියාකාරකම් වල කිසිම වෙනසක් නැත්තේ නෑ බුද්ධත් එකයි කල්ලත් එකයි වැඩ කෙරුවා වෙනම් තියෙන තමන්ගේ කුට්ටිය කඩා ගන්න එක තමයි. ඒක නිසා සර්වචනාංශය අර සූත්‍ර පිටකයේ විශේෂයෙන්ම අගවිසාන සූත්‍රයේ අන්තිම ගාථාවේ සඳහන් කරලා තියෙනවා භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා නික්කාරණා දුර්ලභා අජ්ජමිත්තා අත්තට පඤ්ඤා අසුචි මනුසා ඒකෝචරේ විකග්ග විසාන කප්පෝ බුදුහන්සේගේ ඒ කාතාවෙන් දක්වන දර්ශනය තමයි භජନ୍ତି සේවନ୍ତି ච කාරණත්තා. අපි කවුරු හරි භජනය කරනවා නම් සේවනය කරනවා නම් අර්ථයක් බලාගෙනයි කරන්නේ. ඒ කියන්නේ මේ කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටි. මාර්ග බල බලාදී අර කරපිල්ල. සූර්ය උදාගෙන තෙක් පිණි බෑවිල්ල. ඒ වගේ තමයි අපි යම් කෙනෙක් ඇසුරු කරන්නේ ඒ කෙනාගෙන් අපිට යම් ප්‍රයෝජනයක් ලැබෙනකන් තමයි. ප්‍රයෝජන යොරෙච්ච දවසේම පඬරලකට තරම්වත් දීපාන්දර කැහැලා බිමට දාන කුණු කෙල ටිකක් තරමටවත් ඒ මොනසාව සලකන්නේ නැහැ. ඉතින් මේක කියනකොට තරහ යනවා මම මේ පිළිසෙට මේ කියන්නේ ඈ පොතේ තියෙන එක. කැමැති නම් ඒ සුත්ත නිපාතේ කග්ගවිචාන සූත්‍රයේ අන්තිම ගාතාව කියවන්න භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා නික්ඛාරණා දුර්ලභ ආජ්ජමිතා එහෙම කුච්චි කරගෙන අදහසකින් තොරව වාසිය අදහසකින් තොරව ඇසුරක් ලෝකේ තියෙනවා එවැනි කෙනෙක් දුර්ලභයි කියලා කියනවා. බුදු ඇසුර සඳහා ඇසුරක් තියෙන එක දුර්ලභයි. තියෙනවා නම් යම් කිසි භජනයක්, සේවනයක්, කාර්මයක් අර්ථයක් බලාගෙන. අත්තක්ත පඤ්ඤා අසුචි මනුස්සා. අත්ත කියලා කියන එකට ඇති වෙච්ච සිංහල වචන තමයි අර්ථ ශාස්ත්‍රය කියන්නේ. අර්ථ ශාස්ත්‍රය කියන්නේ සල්ලි. රුපියල්. මේකන් ඩොලර්. අත්තත් පඤ්ඤා අසුචි මනුසා මනුස්සයා සල්ලිමයි හොයන්නේ කක්කමයි. අසුචිම. ආයි කිසි ස්වේත්ම කිසිම කෙනෙකුට ඇඟිල්ලක් ගන්න ඉඩක් තියලා නැහැ. අත්තත් පඤ්ඤා අසුචි මනුසා අර්ථේමයි හොයන්නේ අසුචිමයි ඒක නිසා ඒකෝචරයේ කග්ග විසාන කප්පෝ ඒ නිසා මට තනිව කඟ වේනෙක්ගේ තනි අඟ වගේ තනි වෙන්න කියලා බේවා කියලා. අපේ අතර කිසිම ගනුදෙනුවක් ඇත්තේ නැහැ වාසිය තරමකට නැති. ඉතින් එවැනි දෙයක් අපි ප්‍රසිද්ධ සමිතියක සමාගමක ශ්‍රේෂ්ඨ දේශපාලන රැසීම කිව්වොත් එහෙම මචන් කුටි ගණ්ඩා සිද්ධ වෙනවා. භාවනා කරන අයට මේ හරහා මේක නොදැනීම හරහා අපි දවසකට ඇති කර ගන්න අලුත් රණ්ඩු ප්‍රමාණය. දවසකට ඇති කරන අලුත් අන්‍යෝන්‍ය අනවබෝධ ප්‍රමාණය කියලා දන්නවනම් මේ තේරීම හරහා අපිට ලාභයක් නොලැබෙනවම නෙවෙයි. අපේ කුච්චි කඩාගන්නේ ඔයගේ අම්ම ආස්වාදයක් තියෙන නිසා තමයි. නමුත් මේ ආස්වාදයෙන් අන්තිමට අරසා සමාන නඩු මුගුරු ගැනීම, කලහ කිරීම, ආයුධ ගැනීම, තෝතෝ වරපල කියා ගැනීම, බොරු කීම්, මුසාවාද කතා කිරීම අනන්ත අකුසල ධර්ම තියා බලනකොට මේ අවස්ථාව ලැබිච්ච වෙලාවේ තමන්ගේ කුට්ටිය කඩා ගැනීම නිසා මේ ලැබෙන ලාභයයි අර පස්සේ හම්බෙන අර ආදීනවයයි බලනකොට බුදුරජාණන් වහන්සේ කල්පනා කළ තුන මේක දන්නවනේ මේක මේ මැනලා ගන්න පුළුවන් නම් කවදාකවත් මිනිස්සෙක් වගේ අවස්ථාව ආවපලියට Tamange වාසියට වැඩ කරන එකක් නැහැ කියන්නේ. ඉතින් ඒක ඇත්තටම ජන විඥාණයට නැත්නම් සමාජගත ව්‍යුහයට දෙන්න පුළුවන් කියන එක නම් මම පුද්ගලිකව හිතන්නේ. කරන්නම බෑ. මොකද ලෝකෙ දුවන්නේම ලාභේ පැත්තටයි වාසි පැත්තටයි. කාර්ය කරන තුරු කාගෙත්තව කියලා සිංහල කවි මේවා. පාරෝපදින තුරු ගියට කැළඹිල්ල. කාර්ය කරනකන් තමයි මේ කටයුත්ත කෙරෙන්නේ. ඉතින් භාවනා කරනකොට අපි මේක කොහොමද මේ වගේ ලේවලට බහගත්ත දෙයක් අපි ආදීන වශයෙන් දරන කරන්න කියන එකේදී මේ සතිය මේ අපි කියන සිහිය නැත්නම් අප්‍රමාදය ගැන කතා කරනකොට කියනවා අපි සතිය දිනු කරන්න ඕනේ Taman කරා පැමිණෙන කිසිම දෙයක් තේරීමකින් බේරීමකින් තොරව. එන ඕනම දෙයකට එන තාලෙන් බාර ගන්න පුළුවන් තත්ත්වයට යණ්ඩයි අපි සතිය ප්‍රයෝජන ගන්න. ඒකට සුද්ධ කියන්නේ choiceless awareness කියලා. එන දේවල් තෝරන්න එපා. මේක හරි මේක වැරදි මේක ධාර්මික මේක අධාර්මික මේක සભ્ય සම්පන්න මේක අසભ્યයි මොනම දෙයක්වත් තෝරන්න පටන් අරගත්තොත් අපි අර අපි ගෙනාවු මතිමත අර්ථට ගෙනාවු පෞෂත්ව ලක්ෂණ ගෙනාවු පුරුදු මත වෙන සංසිද්ධිය බැලීමේදී වර්ණ ගන්න. වර්ණ ගන්නවට පස්සේ අපිට කවදාක සිද්ධිය සිද්ධි වශයෙන් දැක ගන්න හම්බෙන්නේ අපි එළඹෙන විනිශ්චය බොහෝ විට අක්ෂරයි. ඒක නිසා අපිට මේ සතිය වඩන චිත්තක්ෂණයක නැත්තම් ක්ෂණ මාත්‍රාව තුල සති මාත්‍රාව තුල ක්ෂණ සම්පත්තිය තුල දවසකට එහෙම නැත්නම් භාවනා පරියන්කයකට එහෙම නැත්නම් සක්මන් අවස්ථාවක එක චිත්තක්ෂණයක්වත් අර වගේ අජෝසනයකින් තොරව අර වගේ අභිදිවේශයකින් තොරව අර වගේ නැති භාවයකින් තොරව පවත්වන්න පුළුවන් නම් ඒකේ තියෙන වටිනාකම තමයි මෙන්න මේ චිත්තක්ෂණය හඳුනාගෙන ඒක දිනු පවණු කරන මනුස්සයාට විතරක් මේ ජීවිත නිවන ලබන්න පුළුවන්. ඒ චිත්තක්ෂණය ලැබුණාත් ඒ චිත්තක්ෂණය එවැනි නැතියකින් තොර අභිනිවේෂයකින් තොරව අජෝසනයකින් තොර හිතක් බව දන්නේ නැත්නම් අන්ජය යනකොට পায়ට මණිකක් හැප්පුණාට අන්ධයා දන්නේ පැනිකක් කියලා දන්නේ නැහැ. ඒ නිසා ඒකේ භාෂාවක් වෙන්නේ. ඒ නිසා භාවනා කරන එක්කනා, සතිය වඩන එක්කනා, සතිපත්තහානේ දිනු කරන කෙනා අප්‍රමාදී කෙනා මොකටද මේ භාවනා කරන්න කියලා අහුවොත් කියන්නේ ඇති ඇති හැටි දැකීම. ඇත්ත ඇති හැටි දැකීම. ඇත්ත ඇති හැටි දැකීමත් නම් Taman කරා එළඹෙන දේ, මතුවෙන දේ තෝරන්න බේරන්න යන නරකයි. තීරුවොත් බීරුවොත් අනිවාර්යයෙන්ම තමන්ගේ මති මතාන්තර අනුව තමන්ගේ රුචි අරුචිකම් අනුව තමන්ගේ ඇබ්බැහි අනුව තමන් ඒ සිද්ධියට අහු වෙනවා මේ පැත්ත හොඳයි මේ පැත්ත නරකයි මේ සිද්ධිය දිහා හොඳට බැලුවොත් මේ සිද්ධියේ කිසිම හොඳ පැත්තක් නරක පැත්තක් නැහැ ඒක හුදු සිද්ධියක් විතරයි නමුත් ඒ අපි ඉගෙනගෙන තියෙන ක්‍රමයේ හැටියට එහෙම නොසලකා හැරියොත් අපිට පේන්නේ අපේ මනස තීක්ෂණ නෑ මනස හරියට හොඳ විනිශ්චයක් ගන්න බෑ. ඒක නිසා අපි කොහොම හරි සිද්ධියක් ආව ගමන් අපි ඒකේ මේ හරි වැරදි හොඳ නරක සාධාරණ අසාධාරණ ධාර්මික අධාර්මික පැති තෝරගෙන තේරීම හරහා අපේ මත මතාන්තරයේ සිද්ධියට කල්න ගතියක් තියෙනවා. ඉතින් මේක මට මතක් වෙනවා මම එක දවසක් ඔය ගිහි කාලේ සුපුදරාමයට යන වෙලාවේදී ඉතින් ඒ හිටියා අපේ අම්පිටි රාහුල ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ මම යනකොට සක්මන් කර කර හිටියේ මම කීපතාවක් කියනවා සම්බලයි ඉතිසල සමාඩ පැය මේ භාගෙ විතර වගේ ධර්ම සාකච්ඡා කරනවා. ඉතින් ඒ සංස මම එනකොටම මහත් එනවා යන් අපි කියලා දැන් තියෙන කොට නැගිලා තිබුණා පරණතුණ එකම ශාලාව තිබුණා. ඊළ හොඳට පట్టල වෙලා මම ප්‍රශ්නයක් අහනක් මොනවත් කරන්න ඉස්සලා මට තේරෙන්නේ මහත්වෝ මේ මුළු සංසාරෙම බලු බෙට්ටක් වගේ. මුංජ බලන්නේ බලු බෙට්ටේ මුල හොඳයි අග හොඳ නැහැ කියලා දෙන්නේ නැහැ. පිටපැත්ත හරිනේ මැදට ගියොත් හොඳ කැලලක් තියෙනවා කියලා තියෙන මේක හතිගොන බලෙබෙට්ටක්. ගණ්ඩම දෙයක්. ඒක හොතලා ගන්න දෙයක්වත් නෑ, වලිප්පේ දාලා ගන්න දෙයක්වත් නෑ. මේකේ මොනවද අහුලන්න තියෙන්නේ. ඉතින් මට හිතෙනවා මේක මේ මේ වගේ වැදගත් හාමුදුරු කෙනෙක් කියනවා කියන එකවත් දැන් ඉතින් මමත් වැදගත් හාමුදුරු කෙනෙක් තමයි මමත් කියනවා. මේක සංසාරේ බලු බෙට්ට මේ අපි හිතනවා මුල කෑල්ල හොඳයි අග කෑල්ල හොඳ නැහැ. අපි වෙන පොත්ත හොඳයි මම දැන් හැටිය සෞතු කියලා. ඒක ගලස් මේ ඉදිරිපත් වෙන ඕනම සංසිද්ධියක්. ඒක ශූන්‍ය වශයෙන් බලන්නේ නැතුව, තුච්ඡ වශයෙන් බලන්නේ නැතුව, රිත්ත වශයෙන් බලන්නේ නැතුව, අනාත්ම වශයෙන් බලන්නේ නැතුව, පරතෝ වශයෙන් බලන්නේ නැතුව අපේ රුචි අල්ලන. ඒක පේන්නේ නම් හරි අහිංසක රසකාමියෙක්ගේ එහෙම නැත්නම් సౌందర్యාත්මකව හෝ බලන අහිංසක වැඩක් කියලා. මොකද එතන යටිපහුව වෙන දේ අන්තිමට මල්පල දරලා එනකොට අර ගත්ත විනිශ්චය ඔප්පු කරන්න දඟලනකොට අන්තිමට දඬුමුගුරු ගන්න කිය දවසේ අනවශ්‍ය රණ්ඩුවක් ඇති කරගන්නවා. ඒ ඔය නිල් මේ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ තිබුණා ඒ දිවේලුවන ධම්ම ගෲප් කියලා පුංචි කීප දෙනෙක් එකතු වෙලා අපි මේ එකතු වෙන තරක් ඇත්තටම එකතු වෙන බොහොම වැදගත් කට්ටිය. ඉතින් එතනදී ඒ වැදගත් මහත්තු දෙන්නේ කම්මපා. එක්කෙනෙක් කිව්වා මේ බුද්ධ ආගම හුදු බුද්ධ ආගම සඳහා පමණයි ඒක PhD එකක් ගන්න එහෙම නැත්නම් ඩිප්ලෝමා එකකට ගන්න මිසක වැඩි සීරියස් ගන්න නරකයි අනෙක් මහත්තයා කිව්ව නෑ නෑ බුද්ධ ආගම ඒකාන්තේ මේ අත් නිවන් දකින්න ඒකේ පැත්තකට දාන මූල ධර්මයක් නෙමෙයි මේක ප්‍රායෝගික දෙයක් ඉතින් බොහොම ලස්සන මාතෘකාවක් දෙන්න මේ දෙන්නට දෙන්න කතා කරලා පාරට මහත්තයා පුටුව ගත්ත ඇදලා අනික් මහත්තයාගේ ඔළුවට මේ පටන් ගන්නකොට පටන් අරගත්තේ හුදු කතයක් බුද්ධහම කියලා කියන්නේ මූල ධර්මයක්ද ප්‍රායෝගික පැත්තක්ද කියන්නේ. අන්තිමට කියලා බලන්න දෙන්නට මතක නැති වුණා. Taman ඉන්නේ කොහෙද? කොහෙන්ද පටන් ගත්තේ කියලා. ඔය ඔය තීටි මැද ගොඩින් මහත්තයා හිටියා. ඉතින් ගොඩින් මහත්තයා මෙහෙම බලනවා මෙහෙම බලනවා. අරයා දිනවා මෙයා දිනවා අන්තිමට එක්කෙනෙක් පුටුව ගන්නකොට ගොඩින් මහත්තයා කරලා තියෙන එක පාරක් නිකන් ඉදurang ඔක්කොම අකුලගෙන සමාධිගත වෙලා තියෙනවා. අර දෙන්නටම වස විල්ලජාවක් ඇවිල්ලා තියෙන දැන් අපි දින ගහගත්තත් දැන් බලන්න කෙනෙක් නැහැ එක්කනයි හිටියේ මේ මනසක් දැන් නැහැ මුතු බිම තියලා විල්ලජාවට බතලා පොඩ්ඩින් අයියක් ඇවිල්ලා කරලු බලන්න අපිට වෙච්ච දේ මෙන්න එතෙන්ද ගියා අපි භාවනා කරා භාවනා කරන කවසේ හුදු මතයක් ආවා භාව බුද්ධහම කියලා කියන්නේ මූල ධර්මයක්ද සුද්ධ විද්‍යාවක්ද ප්‍රායෝගික විද්‍යාවක්ද කියලා අන්තිමේ ගිල දෙන්න ගහගන්න යනකම් දන්නේ ඉතින් මේක තමයි මම කියන්න හදන්නේ. සතිය කියන එකේදී අපිට පුළුවන් තරම් හඳුල්ලා දෙනවා. මෙන්න මේ වගේ විඥාණය හැම වෙලාවෙම කැමැති දෙක දෙපැත්තට කරලා රණ්ඩු කරනකොට ඒක විඥාණයට ලොකු විනිශ්චයකාරකමක් හම්බෙනවා. නමුත් අපි යම් වෙලාවක දැක්කොත් මේ දෙකම සමානයි කියලා විඥාණය පුදුම පෙරලි වගේක් කරනවා. එහෙම බලන් දෙපා. මේක එහෙම බැලුවොත් හරි කම්මැලි. මේක එහෙම බැලුවොත් එහෙම හරි නීරසයි. මේ කියන්නේ බැලුවොත් එහෙම හරි ඒකාකාරී. ඔක මුක්කකින් හරි අලුත්ේ දාලා දෙන්න උරුක්කොට තියාගන්නේ. මේක නිදර්ශනයෙන් පෙන්වන්න පුළුවන්. සර්වඥාන්සි මේක අපිට පෙන්වන්න හැටි අපිට පටන් අර ගන්නකොට ආස්වාසය මෙහිමයි ප්‍රසවාසය මෙහිමයි කියලා අපිට කියන්න පුළුවන් ආස්වාසිත අපිට නාස්කාවේ සීතල ගතියක් දැනෙනවා ප්‍රසවාසයේ උණුසුම් ගතියක් දැනෙනවා නැත්නම් සීතල නැතුව දැනෙනවා ආස්වාදේ මට මෙතන දැනෙන ප්‍රසආසේ මෙතෙන් දැනෙන කියලා මේ දෙක වෙන් කරලා මේ දෙක මේ දෙකේ තියෙන මේ පච්චත්ත ලක්ෂණ එහෙම නැත්නම් පෞද්ගලික ලක්ෂණ ස්වභාව ලක්ෂණ වෙන් කරලා දකින්න තා. ඒ භාවනා යෝගාවචරයට කොලේ අරගෙන දෙකට බෙදලා මේ පැත්තේ වම් අත පැත්තේ ආස්වාසේ ලකුණු ලියන්න පුළුවන් පස් දකුණු අත පැත්තේ ප්‍රසවාසයේ ලකුණු ලිව්වොත් දිගලා ඉච්චුවක් අද්දයි. මෙහෙම කරගෙන කරගෙන පුත්‍රජාසිකන දැන් හොඳයි. දැන් ඒ වැඩේට අල්ලලා තියෙන්නේ. කියන එකට ආනපාන මුණට මුණ දාලයි කියන. නමුත් මේක දිගේ බලහන ඉඳ ඉඳ ඉඳ ඉඳ මොකද වෙන්නේ? මේ පෞද්ගලික ලක්ෂණ හරහා පෞද්ගලික ලක්ෂණ දකිමින්ම ඒක සිවුම් වෙනකොට ආනපන අතිසූක්ෂම වෙනකොට දෙකටම පොදු ලක්ෂණය මතුවලා පෞද්ගලික ලක්ෂණ නිකාම හේ බාන්න පටන් ගන්නවා. ඒවා විවරණ වෙන්න පටන් ගන්නවා. විරංජනේ වෙන්න පටන් ගන්නවා. විරංජනේ වෙන්න පටන් ගත්තාම හුස්ම ගන්නවා තේරෙනවා මේක ආස්වාසිත ප්‍රසආසිත කියලා වෙන් කරගන්න බැරි තරමටපත් වෙනකොට අපේ විඥානයේ පුදුමාකාර අසහනකාර තත්ත්වයකට ඒකට කියන එක්ක හයියෙන් හුස්ම ගන්න කියලා. ඉතින් අපි කරන්නේ ඉක්මනට හුස්ම ගන්න ආයශරයක් ආශ්‍රපස්වතික වෙනසල්ලා වෙනවා. එහෙම නැත්නම් කියනවා ආනපනෙකට හරියන්නේ නැහැ. ඔක අරමුණ වැරදි. ඕ නැගිට ඵලය යන්නේ. ඒකට සලෝක සාදාලා අපි පරියන්කෙන් නැගිටිනවා. එහෙම නැත්නම් විඥානේ කියන ඕක හරි කම්මැලි ඕක බුදිය ගැනීම. හිත නින්දට වැටෙනවා. එහෙම නැත්නම් හිතනවා මම මේ ඉදිරියට දෙන්න දන්නේ පස්සට දෙන්න දන්නේ මෙතන තියෙන පොඩි සැකයක්. ඒ නිසා හුස්ම ගැනීම පැත්තකදීදී බොබටක් වුණ කමට අනුරුද්ධ කරගන්න බලපන්. එහෙම නැත්නම් මේ මෙතන හරිද වැරදිද කියලා බලපන් කියලා සැකයක් ගන්නවා. ඉතින් අපි අර ආනාපානේ මෙච්චර මේ මේ බොහොම ලස්සනට ආශාසමෙම ප්‍රසාසමෙම කියලා දෙකක් වෙන්න පිටේ බල බලා දැක දැක අස්පනා පිට ඒකේ තියෙන මේ පෞද්ගලික ලක්ෂණ අයින් කරගෙන වගේ ඒ හරහා ඉස්මතු කරගෙන පොදු ලක්ෂණ එනකොට ඇති වෙන මේ නීරස ගතිය, ඇති වෙන මේ කම්මැලි ගතිය, ඇති වෙන මේ ඒකාකාරී ගතිය, ඇති වෙන මේ ආසරණ වෙන වගේ ගතිය පැහැදිලිවම පෙන්වන අජෝසනයක් නැතුව විඥාණයට පවතින්න බෑ. අජෝසන කියන්නේ දෙක දෙපැත්තට වෙන් කරලා කළු සුදු ભેදේ තියෙනකම් විඥානේ ඒකේ අතිරේක වාසිය ලබනවා. දෙක සම වෙච්ච ගමන් අපි අනිත් ඔක්කොම සංඥා අතහැරලා නැති ආනපන විතරයි තියෙන්නේ. මේ දෙක සම වෙච්ච ගමන් විඥාණයට ප්‍රතිෂ්ඨාව නැති වෙනවා. ප්‍රතිෂ්ඨාව නැති වෙච්චාම ඇඟට හීන දාඩිලා. නැලවෙන්න පටන් ගන්නවා. රූප පේන්න පටන් ගන්නවා. ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. නානා ප්‍රදේවල් වෙන්න පටන් ගන්නවා යෝගාවචරයට හිතෙන්නේ. එතකොට මේ නැති වෙච්චියක් තමයි අවිලා කතා කරන්නේ. ඉතින් හිතනවා භාවනාවේ දැයෙන තැනකට ගිහිල්ලා ඇති මට දැන් අභිඥා පහළ වෙන්නේ නැති දැන් මැරිච්ච ඇවිල්ලා කතා කරනවා. එහෙම නැත්නම් ඔන්න ජේතවනාරාමෙ පේනවා සුවන්වැලි ජය පේනවා බුදුහාමුදුරු පේනවා අම්මෝ පොඩ්ඩක් අතරලා බුදුහාමුදුරගේ කමටහනක් ගත්තොත් හොඳයි කියලා හිතෙනවා. නමුත් අර විඥානය කරන මේ ඒ අජෝසනයක් කරගන්න බැරි වෙලාවදී අරකට මේකද කියලා දෙක තෝරගන්න බැරි මට්ටමට බුදුජාන විශ්වාසිකේ ක්‍රමේ නිසා ගානකට එනකොට මේ විඥානේ අපහසුරපත් වෙන හැටි යෝගාවචරය දන්නේ නැත්තම් කමඨාන සුද්ධ වෙලා නැත්නම් යෝගාචරය කාන්ත මාර්ගපාක්ෂික වෙනවා. ඒකාන්ත කෙලෙසයකට බර වෙලා භාවනා නැගිටලා යනවා. එතන නින්දට වැටෙනවා. එහෙම නැත්නම් සැකකොදු. එහෙම නැත්නම් නීරසයි කියන. ඉතින් මෙතනදී බුදුජානනාංශයේ මේ පෙන්වන විදිහට දෙපැත්තකට කැඩිලා දෙපැත්තෙන් එක පැත්තක් අල්ලා ගන්නවා කියන මේ අබිනිවේෂණය මේ අජෝසනය මේ නැතිය යෝගාවචරයේ අන්තිමට සූක්ෂම මට්ටමේ පරිග්‍රහයකට ගිහිල්ලා පරිග්‍රහයෙන් මසුරුකමකට ගිහිල්ලා මසුරුකමෙන් ආරස්සාවට ගිහිල්ලා කලකෝලහල කරන වගේ සමාජ විඥානගත தත්ත්වේ නැත්නම් තමන්ගේ సంతానගත தත්ත්වේදී හරි පැටලීකටපත් වෙනවා. ඒ නිසා යෝගාචර හොඳට මේක දැනගෙන මේ ආනාපානයේදී කිය හොඳට යනකොට මුලදී ආනාපානයට ගිය බව දැනගන්න ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස්කම් සංසන්දනාත්මක වෙනස්කම් හොඳ මග සලකුණු වෙනවා. සැතැම්ම කණු වෙනවා. නමුත් කරගෙන කරගෙන යනකොට මේක විපරිණාමයටපත් වෙනකොට වෙන්නේ මොකද්ද? අරකේ තියෙන විචිත්‍රතා නැති වෙලා රංජනීය කරන්න පුළුවන් ගතිය වෙනකොට විරංජනේ වෙන්න පටන් ගන්නවා. ඒක නිකන් හේබාන්න පටන් ගන්නවා. එතකොට විඥාණයට ප්‍රතිෂ්ඨාවක් නැති වෙනවා. ඒ ප්‍රතිෂ්ඨාවක් නැති වුණාට පස්සේ විඥාණය කරන කෝලම් ටික අර කොට දාපු මාළුවෙක් දඟලනවා වගේ දිහා බලනකොට භාවනා කරලා මේ ලැබුණේ ජීවුණවත්ද නැත්නම් තිබුණටත් වැඩිය අසරණ අමාරුවට වැටිච්ච දහදිය දාන එපා කරන කත්‍යද්ද කියලා කමටහන සුද්ධ වුණේ නැත්නම් අනිවාර්යයෙන්ම යෝගාවචරය වැරදි නිගමනයකට එනවා ඒ නිසා මේ වෙලාවට යනකම් ගුරුම ස්වාමීන් වහන්සේලා කියන්නේ මේ යෝගාවචරය එතෙන් යනකම් ගෙනියලා හරි පැත්තට දානකම්ම සිද්ධියේ වගකීමෙන් 50% ගුරුවරයා ගන්න වෙනවා මොකද යෝගාවචරය ආසන්නයි. යෝගාවචර මොනවක්වත් දන්නේ නැහැ. එයා දන්නේ අජෝසනේ කියන එක විතරයි. පැත්තක් ගන්න එක විතරයි. පැත්තකට බහ ගන්න එක විතරයි. නතිය විතරයි දන්නේ. නමුත් භාවනාවේදී නතිය හරහා අජෝසනේ හරහා අජෝසනේ නැති තැනට ගිහින්. ගිහිනකොට මේ විඥානය ඇති වෙන්නේ පෙරලි. ඉතින් මේකට නිදර්ශනයක් වශයෙන් නිදර්ශන හරහා තමයි අපිට මේක අල්ලන්න වෙන්නේ. මොකද අපේ හිත ස්වභාවයෙන් මෙතෙන් යන්න කැමති නැහැ. ඔය සක්කපඤ්ඤා සූත්‍රයේදී සර්වචන් වහන්සේ ඒ සක්‍ර දෙවෙන්දයාට කතා කරලා කියනවා නාලං නායන් ධම්මෝ සබ්බං අබිනිවේසාය කියලා. සක්‍ර දෙවියන් මතක් කරනවා සක්‍රය මේ ලෝකයේ මොනම බැස ගන්න තරම් වටින මොනම ධර්මයක් නැහැ කියලා. අපි මේක දෙකට බෙදලා අර කොහොඳයි මේක හොඳයි කියන එක අර අත්හට වඤ්ඤා තමයි. Tamange වාසියල තමයි කරන්නේ. මේකේ එහෙම බැස ගන්න දෙයක් අයං නාලන්දම්මෝ සබ්බං අබිනිවේසය. අබිනිවේසයෙන් මොනම ධර්මයක්වත් නැහැ මේකේ. අපි අර දෙක වෙන් කරුවට පස්සේ රූප කොට තිබ්බට පස්සේ නම් මගේ පැත්ත අනුගේ පැත්ත කියලා ගත්තට ඒක දෙයක් නෑ. ඒක සක්‍රීය බොහෝම ගෞරවයෙන් බුදුහාමුදුරන්ට ස්තුති කරලා අනේ එහෙම දෙයක් ඇහෙන ඉතින් තථාගතයන් වහන්සේනෝගේ විතරයි. අක්ෂරග්‍රාහීත්වයක් නෑ, අස්තුක ධර්ම කම්පාවක් නෑ කියලා වැඳලා යනවා. ගියාට පස්සේ සක්‍රීය දේවේන්ද්‍රයාට දේවේන්ද්‍රයා ඒ මේ නිර්මාණය කරන වෛජයන්ති ප්‍රාසාද. වෛජයන්ති ප්‍රාසාදය කියන්නේ ආටව විශේෂිත වූ පුදුමාකාර ලස්සන තැන. ඉතින් වෛජයන්ති ප්‍රාසාදයේත් ගෙවදින දවසේ මුළු ශක්‍ර භවනම සරසනවා ඒ සුවිශේෂී ගෙටක වැදීමේ උත්සවයට. ඉතින් එදා උත්සවසිය තියෙන වෙලාවේදී මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ඒ වගේ සූත්‍ර පිටකේ තියෙන ගොඩක් වෙලාවට ඒ ඒ දිව්‍ය ලෝකවලට වරින් වර යනවා උන්වහන්සේට ඒ විඥා ශක්තිය තිබිච්ච නිසා. එතකොට අර උත්සව ශ්‍රියක්තියේදී ධාවතින්සේ මොකලන් සාංශ වඩන. එතකොටම ශක්තිය වෙන්නේ ඉස්සරහට කියලා නිදුකානන් වහන්සේ වැඩපෙක බොහෝ වටිනවා. වඩින්නේ කියලා ඇවිල්ලා ආසන පනවල මේ ස්වාගතම් පැමිණීම බොහොම හොඳයි. බොහොම පිනක් කියලා කතා කරනවා. ඒකල ටික වෙලාවක් කතා කරලා කියනවා අපි මේ විෂයයට උත්සවයක් සඳහන් කරපු දවසක් අද අපි වයිජන්ති ප්‍රසාදයට අද ඇතුළෙන්ද හදන්නේ පොඩ්ඩක් වඩින්න පුළුවන් ද අලුත හදපු ගේ බලන්න. ඒ කියන්නේ මේ වයිජන්ති ප්‍රසාදයට බලන්න. ඉතින් මොකලන්ට විරුද්ධත්ව ප්‍රකාශනයේ සක්‍රීයලා බොහෝම ආඩම්බරෙන් ඒ වයිජන්ති වාසාදේ වට යනකොට දිව්‍යාංගනාව ඒක ඇතුලෙන් විහිල්ලා පුළුව එළියට දාලා ඉතින් නටනවයි අර নানা ආකාර අර වර්ල්ඩ් සෙන්ටර් සෙන්ටර් එකට බෝම්බ දාපු වෙලාවේ අර මිනිස් දැඟලුව ඇතුලේ ඒ වගේ ඇතුලේ වැඩ. ඉතින් සත්‍රදේවේන්ද්‍රයත් බොහෝමත් වෙලා මේ වෛජාන්ත ප්‍රසාදයේ විස්තර පෙන්නකොට මුගලන් ස්වාමීන් වහන්සේ කරන්නේ මුළු වෛජාන්ත ප්‍රසාදයේම විශාල වැවක් මවලා වැව මැද තියෙන පොරොප්ප කැලක් වගේ වෙන්න සකස් කරනවා. පහ වෙන්න සකස් කරන ඉසුලි බලයකින්. ඒකෙල්ල වං කකුලේ මාපටැංගිල්ලෙන් අනිම අර පොරොප්ප කැල. අන්නර වශයෙන් මේක හෙල්ලුම් කන්න පටන් ගත්තා ඊපස්සේ අර දිව්‍යාංගනාව ජීව පුත්‍රයේ කෑමර දෙන්න පටන් ගන්නවා සත්ත්ව දේවින්දරත් එයින් ඩාඩිලා. ඒක ලහන උඹට බුදුහාමුදුරුවෝ කිව්වා නේද මේ ලෝකේ කිසිම දෙයකට ගෙවදින තරම් වට දෙයක් නැහැ කියන එක. දැන් මේ මොකද වෙලා තියෙන්නේ? හදාගත්ත වෛජන්ති පාදයට ගෙවැදීම උඹට මහ ලොකු දෙයක් පත් වෙලා තියෙනයි කියලා අර බුද්ධ වචනේ ආපහු මතක් කළා දෙනවා. බුදුහාමුදුරුවෝ කිව්වේ මේ ලෝකේ එහෙම ගෙවදින්න තරම් මම කියා ගන්න තරම් බල්ල බදා ගන්න තරම් දෙයක් නැහැ කියලාම වැඳ වැඳ අප මිනිහට දැන් මොකද වෙලා තියෙන්නේ දැන් හිතානේ දවෙනකොට ඕගොල්ලන්ට මොකද වෙන්නේ අපි භාවනා කරගෙන ඉඳලා ගෙදර ගියාට පස්සේ වෛජයන්තියම හම්බ වෙන්නේ නැති වෙයි තව කොයි ජයන්තිය හරි හම්බ වෙච්ච එක අල්ල බදා ගන්න හැටි බලපුවාම වයින් නෙවෙයි තමලා නින්ද වෙන්නේ මොකද අපි අපේ ජීවන රටාව ඒකයි අපිට පුරුදු වෙලා තියෙන ඉතින් මේක අපි බලා කියාගත්ත නැත්නම් කවුද බලා කියන්නේ ඒ නිසා අපි මත බැඳගත්තට පස්සේ ඒකෙදී මේ මගේ කොට වෙන් කරගන්න ගියාට පස්සේ ඒ මිනිස්සයා ඒ කරගන්න වැඩේ අසාධාරණයි වැඩේ නෙවෙයි ඇත්තටම කරන්න තියෙන මේවා අතාරින්න වෙන දේවල් ඒ නිසා ප්‍රයෝජන සලකලා පාවිච්චි කරන එක ප්‍රශ්නයක් නෑ. ඒකට අර බටහිර එක්කෙනෙක් විතර විතර කරනකොට කියන්නේ ඉපත් මිනිසෙක් වැරද්දක් කරලා හිරයක්. හිරේ ගියාට පස්සේ ඒ මිනිස්සයා හිතනවලු යකෝ අපි අම්මලා දාසලා ගහලවත් මෙච්චර ලොකු ගේක ඉඳලා නෑ. මේක උළු ගියක් තට්ටු ගියක් නේ කියලා මිනිහ බොහෝම සන්තෝෂෙන් අර පිටතල මදිනවලු පොළොව පොලිෂ් කරනවලු හරිද වටින තැනකට ගියේ කියලා. ඒ තකතිරවා දන්නේ මේක දඬුවමක් කියලා. දඬුවම කියලා දන්නවනම් ඌ බින්දියක් කරා මේක යන්නනේ තියෙන්නේ. අපිට මොකද වෙලා තියෙන්නේ? අපිත් මේ පොලිෂ් කර කර පිටතල මැද මැද මේ ධානයේ ඉන්නේ මේක මේ අපිට හම්බෙච්ච ලොකු වාසනාවක් කියලානේ. මේ සංසාර කරපු තකතිරුකම් වලට හම්බෙච්ච දඬුවමක් නේ. මේකෙන් ගැලවෙන්න හදන මිසක මේක අල්ලගන්න ගියොත් මේක අජෝසනය කරන්න ගියොත් ඒක හැබැයි ලෝකයාගෙන් අපිට කුසලස වෙන ලෝකයා හිතන්නේ කොහොමද දෙයක් කියලා අපිට ඉන්නේ එහෙම යාළුවෝ තමයි මේ ਸਰවඥාන්සේ ප්‍රධාන කල්යාණ මිත්‍රෙක් වශයෙන් කියන ඕක වැඩේ නම් ඇති වැරද්දක් ඇත්තේ නැහැ. නමුත් ඔයින් පස්සේ උඹ පක්ෂයක් කරන මේ තමන් කරන දේ සාධාරණීකරණය කරන්න ගියාට පස්සේ බැතින් නොකිය වෙන සම්පප්පලාපයක් නැහැ. නොකිය වෙන බොරුවක් නැහැ. නොකිය වෙන පවක් නැහැ. ඒක නිසා මේ වේදන බෙදිල්ල අවබෝධ කරගන්න උත්සාහ කරපන් කියලා සර්වඥන්සේ සඳහන් කරනවා මේ මිනිස්සුෝ නැත්නම් මේ ධර්මයක් පැත්තෙන් ආගමක් ගැන කතා කරනවා නම් මිනිස්සුෝ එහෙම නැත්නම් අපි කියන මේ පු탁ජනයා මේ රූප වේදනා සංඥා සංඛාර කී විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධේ රූපය අල්ලගෙන තමන්ගේ රූපය අල්ලගෙන ඒ රූපය රූපං අත්නෝ සමනුපස්සති මේ රූපය ආත්මයයි කියලා හිතාගෙන ඒ රූපය අභිරමණය කරනවා. එහෙම නැත්නම් රූපවන්තං වාත්තාන. මේ ආත්මය රූපවන්තයි. ආත්මයක් කියන එක තමයි තියෙන්නේ මේ ආත්මයේ තියෙන බාර තියෙන රූපාකාරය තමයි මේ කය කියලා හිතාගෙන ඒක මම කියාගන්න මගේ කියාගන්න මගේ ආත්මය කරගන්න. එහෙම නැත්නම් අත්නිවා රූපං. එහෙම නැත්නම් කියනවා ආත්මයේ රූපයක් තියෙනවා කියන. එහෙම නැත්නම් කියනවා රූපස්මින් වාත්තාන. මේ රූපය ඇතුලේ ආත්මය තියෙනවා කියලා හරි මේ මොනම දෙයක් හරි කරලා මේ ශරීරය කියන එක පිළිබඳව මේක මම කියා ගන්න කතිය මගේ කියා ගන්න කතිය මගේ ආත්මය කියා ගන්න කතිය කොච්චරද කියනවනම් සර්වඥන්සේ සඳහන් කරනවා මේකේ පුංචි හැමේ රැල්ලක් වටෙනකොට එක කිස් ගහක් ඉදෙනකොට දතක් හැලෙනකොට ඒ මනුස්සයාට එන කම්පන චංචලය කොච්චරද කියලා කියනවනම් සදාකාලික රෝගියෙක් කරනවා මනසෙන් සාකයෙන් සදාකාලික රෝගයක් වෙනවා. ඒ මොකද මේ කය ඒ තරම්ම මගේ මම කියාගත්ත නිසා ඒකට අනික ඕන කෙනෙකුට මොන වුණත් මගේ කයට නම් මැස් එක්කත් වහන්න දෙන්න බෑ. හැම රැලි වැටෙන්න දෙන්නත් බෑ. කෙස්තුතු වෙන්න දෙන්නත් බෑ. ඒක තියෙන්න ඕනේ හැමදාම මේ තරුණිය මේ තරුණ කම තරුණ සම. අම්මා වගේමයි දුව. ලක්ෂ ඒකල යටින් දාලා තිනවා අම්මයි දුවයි එක වගේ ඉන්න කට්ටිය ඉන්නවා අපේ ඇඩ්වර්ටයිස්මන්ට් එකට එන්න සල්ලි දෙන්න. ඔන්න වෙනම දෙල්ලම. ඉතින් සමේ රූපේ මම කියා ගන්න කෙනෙක් දිහා බලනකොට හොලිවුඩ් ගියත් එහෙම නැත්නම් ඔය ඇමරිකාව වගේ දියුණු රටකට ගිහිල්ලා බලුවට පස්සේ පේනවා ඒ මිනිස්සුયો මේක දිගට පවත්වාගෙන යාම සඳහා කරන ව්‍යාපාර ඒ සඳහා වෛද්‍ය සාහසද කොච්චර උදගෙට දෙනවද කියන එක ඉන්ෂුරන්ස් කෝපරේෂන් උණු ඉච්චර ගෙවනවද කියන එක රැකියාව කරනකොට මේ මිනිස්සුන්ගේ පෙනුම පවත්වාගෙන යන්න ඒ ජග් ගන්න හැටි බලනකොට අර නාකි ගෑනු අර පාට ගාගෙන ඉන්නකොට බුදුම කැතයි අපා හරි ජරාවල් අර මිනිස්සෙක් කියනවා ගියාලු මේ ඇඳුම් වස්ත්‍ර ඇඳුම් ගන්න කඩේකට ගියාරපස හොඳට ඕ වයස අවුරුදු 80 විතර වයසින ජෝඩුවක් ඒ ආත්‍යම්මා සුද්ධි ඇඳුමක් ඇඳ ගන්නවලු වර පින්නන කාමරය ඇතුළ ගිහිල්ලා අර නාගයා ඉස්සරහින් හදන්න මම ලස්සනයි කියලා. ඉතිලා නාගයා කියන හොඳයි කියලා. ඉතින් අයියා ඒක ගලවල ඇතුළ තව එකක් ඇඳගෙන ආවට බලනවා මොකද අර නාගයා ආයෙ කියන හොඳයි කියලා. දැන් ඔය අරකටත් හොඳයි කියලා දැන් මේකටත් හොඳයි කියලා ඔයා බලලා නෙවෙයි කියන්නේ මොකක් හරි හොඳ එකක් කියන්නේ. ඉතින් අර නාගයා ඕල් මංගනවා දැන් කොහේකටත් කැතයි කියන්න තියෙන. කියන්නේ ඉතින් හොඳයි කියලා ගෑණි. ඊට පස්සේ අර ආනන්දි ආයෙත් කාමරයට ගිහලා ආයෙ එකක් ඇඳගෙන ඉන්නවා. ඉතින් කියනවා අපි ගිහිල්ලා අපිට ඇඳුම් හතක් අටක් තෝරගෙන ඉන්න වෙලාව තියෙනවා අර නාකි අම්මන්දිගේ තියෙන ඒ මිනිස්සුගේ මානසිකත්වය අපි hina වුණාට මේ මිනිස්සුන්ට තියෙන්නේ ඒක තමයි මානසිකත්වය මේ රූපේ තමයි ඔක්කොම දෙල්ලන්නේ ඉතින් ඒකට තමයි සම්පූර්ණ ආර්ථිකය සකස් වෙලා තියෙන්නේ ඒක නිසා අපි රූපය සුන්දර වයසේ බුදු ජානසයේ කියන විදිහට වර්ණ දශකයේ කියලා කපුදෙන්සේ සඳහන් කරනවා මන්ද දශකයේ ක්‍රීඩා දශකයේ පළවෙනි 10 මන්ද දශකයේ දෙවෙනි 10 ක්‍රීඩා දශකයේ තුන්වෙනි දශකයේ වර්ණ දශකය. වර්ණ දශකය කියන්නේ Taman ඒ පෙනුමට කැමැති වයසේ. ඉතින් අද ඇමරිකාව මෙහෙවන්නේ වර්ණ දශකයේ ඉන්න ඉලන්දාරීන්ගේ අමිෂ්‍යන්ගේ රුචි මන අපිට. වයසක මිනිසුකම ඒවා පැනසම් ගිලෙව්වා අවලංගු කාසි. වයසක මිනිසුන්ට කිසිම විනිශ්චය කරන්න දෙන්න බෑ නෑ. ඔක්කොම විනිශ්චය කරන රාජ්‍ය හෝ ව්‍යවස්ථා හෝ වෙළඳපළ හෝ ඔක්කොම තීන්දුව කරන්නේ වර්ණ දශකයේ ඉන්න කට්ටියට. ආසියා කරේ හිණයකට පැච්ච මනුස්සයා තමයි නායකත්වය ගන්න. අර වගේ නෑ. අර වගේ ඒව ගැනීම සම්පූර්ණ පැත්ත කරලා දාලා ඉතින් මේ මිනිස්සු අරගෙන යන්නේ කොහටද කියලා බැලුවොත් මේ රූපේ මම කියා ගැනීම නිසා පුදුමාකාර කියන්නේ මේ නොමැරෙන જાතියක් වශයෙන්. එහෙම නැත්නම් වේදනාවමයි කියලා ගන්න. වේදනාවම කියලා කියන්නේ මගේ මුළු මේ ප්‍රයත්නයම වේදන සැප වේදනාව සඳහා. වේදනා කියන එකේ තුනක් කියන බව දන්නෙත් නෑ සැප දුක දුක්ඛම සුඛ දන්නෙත් නෑ දන්නේ සැප දුක විතරයි උදේ ඉඳලා හැන්ද වෙනකන් කල්පනා කරනවා මට සහ මගේ අයට දුකක් නොවෙන්න සැපක් ලබන්න කුමද්ද කරන්න ඕනේ ඒකල දුක එනකොට පපුවේ අද්දෙක් ගහගෙන විලාප දෙදී අඬනවා සැප එනකොට ආ ඔයගොල්ලන්ට නෑනේ කියලා උවිලි බානවා අල්ලපු දෙයක් ඉතින් මේ සෙල්ලම දිගටම ගෙනියනකොට මේ මනසේ ඇති වෙන මේ විකෘතිය මේ මනසේ ඇති වෙන මේ විසම්බර භාවය නිසා ਸਰවඥාන්සේ සඳහන් කරනවා මේ මිනිස්සු පුතුමාකාර ලෙඩ වෙනවා මනසින් සහකයි. ඒ නිසා සඳහන් කළ තියෙන අපිට කය ලෙඩ වුණත් මනසින් ලෙඩ නොවි ඉඳනම් මේ රූපය මම කියාගන්න මගේ කියාගන්න මගේ ආත්මය කියාගන්න මේ වේදනාව මම කියාගන්න මගේ ආත්මය කියාගන්න ඒ වගේම සංඥාව සංස්කාර විඥාන වශයෙන් එහෙම කියන්න පුරුදු වෙච්ච මනුස්සයාට මේ ජීවිතේ එකම චිත්තක්ෂණයක්වත් ජීවත් වෙන්න හම්බ වෙන්නේ මනසයි ඊනක ජීවත් වෙන්නේ. මේ රූපමම කියාගන්න වේදනාවම කියාගන්න සංඥා සංස්කාර විඥානවම කියන දෙමව්පිය දෙන්නෙකුට ජාතක වෙච්චි මේ දරුවට පුළුවන් වෙයිද කවදා හෝ ඒ වගේ දෙයකට බැස ගන්න නැතුව ඒ රිංග ගන්න නැතුව මම කියා ගන්න නැතුව ඉන්න ඒක ඉතින් බෑ කියන එක තමයි ਸਰවචනසේ පාලෙන් ඉස්ලා මුළු මානවයම කියන්නේ. මොහොත ਸਰවචනසේ ඒ තිබෙන සුවිශේෂී මහා ප්‍රඥාව නිසා මහා කරුණාව නිසා උන්වහන්සේ අපි මේ වැඩමුළුවට ගත්ත මූල කර්මස්ථානයේ වශයෙන් ආනාපානෙ ගත්තොත් ඒ ආනාපානෙ හොඳට දෙකේ වෙනස ඉඳ ගන්න ඉඳ ගන්නවතාවේ අල්ලාගෙන අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන් ගෙවන් වෙන තැනට ගෙනියලා එතනදී ඒ ඇති වෙන මානසික தত্ত্বය එහෙම නැත්නම් අපි කියමුකට ඒ ඇති වෙන විඥානය කියලා අන්නේ විඥානයේදී පක්ෂයක් නොගෙන විනිශ්චයක් නොකර ප්‍රාර්ථනාවක් ඇති නොකර අදිෂ්ඨානයක් ඇති නොකර ඒ ඇතිවෙච්ච විවේකය නැතික් නැති බව අජෝසනයක් නැති බව අභිනිවේෂයක් නැති බව අභිනිවේෂේ කරන්න දෙයක් නෑ මොකද හාත්පසේ එකම දේ තියෙන්නේ ආන එතන ඉඳ ගන්න උත්සාහය ඕනම යෝගාවචරයට තීරුම් ගන්න පුළුවන් ඒ චිත්තක්ෂණේ වැඩි වෙලා ඉඳ ඉඳ ඉඳ ඉඳ ඒක තුල කෙලස් කරන ගතියක් මඤ්ඤණා කරන ගතියක් තණ්හාමාන දිටි වඩන ගතියක් එහෙම නැත්නම් මේ ඇතුළ මේ පිට කියලා වෙන් කරන්න පුළුවන් ගතියක් එහෙම නැත්නම් මේ බලන සංසිද්ධිය මේ මුල මේ අද මේ මැද මේ අග කියලා කපන්න කොටන්න බැරි ගතියක් තේරෙනකොට මේ අජෝසනයේ අභිනිවේෂණයේ නැතියේ තියෙන ආදීනව දන්න කෙනෙකුට නම් කියනවා මෙන්න මේක තමයි නිවන් පාර මේක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා. මේක තමයි ආර්ය අෂ්ටාංග අෂ්ටෝක ධර්මයේ කම්පා නොවෙන එක. මට මේ ඇති කරගත්ත දැස ගන්න නැතුව මේක දිහා බලන්න පුළුවන් ගතිය jigට බෝ කරන්න බෝ කරන්න. ඒකට කියනවා අභාවිත කරන්න බහුලීගත කරන්න කරන්න ඒ විඥාණය පුරුදු කරනවා හිතුවක්කාරකම් වශයෙන් මේ ඉන්ද්‍රිය ප්‍රතිපදව මේ විඥාණය කිසිම ඇහැට කනට නාසයට දිවට කයට කිසිම සම්බන්ධයක් නැහැ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මුකුත් නැතුව හොඳ පිරිච්ච හොඳ සම්පatti කර හොඳ සන්තුෂ්ටි කර නිරාමිෂ සුඛයක් මොනම දෙයකටවත් බහින්න තු ඉන්න වෙලාවේ හම්බ වෙනවා කියන්නේ. මේක හරි අමාරුයි. තර්කයෙන් නම් ඔස්සේ අපි දවස පුරාම ඉන්නේ එක්ක ඇහ රූපේ දකින්න එකට නතු වෙලා. දැන් කන සද්දයක් අහන එකට නතු වෙලා. ගඳක් රසක් අහසකට නතු වෙලා. ආනපනෙ ගෙවුනට පස්සේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඇහැ රූප පේන අත්දැකීමයි මේ ආශ්‍රත් ප්‍රසාසයේ ගෙවුනට පස්සේ හම්බෙන විවේකයේ මොනතරම් දුරස්තකමක් කියන්නේ. මේක ඇහෙන් පේන අත්දැකීම ඇහෙන් දකලා ගන්න අත්දැකීමක් නෙවෙයි ඒකතියේ. ඒක කණෙන් අහලා ගන්න අත්දැකීමකුත් නෙවෙයි. නාසයෙන් ගඳ සුවඳෙන් ලබන අත්දැකීමක්. ජීවිත දැන රසයෙන් ලබන අත්දැකීමක්. කායර ලැබෙන පහසකවත් මේ ඔක්කොගෙම නාස්තිකත්වයේ නැතිකම තියෙන. නැති වුණාට මොකද පුදුම පිළිසිකතියක් තියෙන්නේ. අන්න එතනදී ඒ යෝගාවචරය අලුතෙන් ඒ රූප සද්ද ගන්ධ රස හොයන්නේ නැතුව ඒ වෙලාවේ මනසෙන් හදලා දෙන යම් යම් මානසික රූප සද්ද ගන්ධ රස වලට එල්ලෙන්නේ නැතුව අර මැද ඉන්න පුළුවන් නම් ඒ බද්ධ නැති විඥානයක අපපතිතිත විඥානයක ගත කරන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට විශ්වාසයක් ඇති වෙනවා ඉඳුරන් නරක නෑ නමුත් ඉඳුරන් කවදාකවත් මධ්‍යම ප්‍රතිපදාගෙන දෙන්න ගන්න. ඉඳුරන් නරක නෑ ඉඳුරන් කවදාකවත් නිවනට යොමු කරන ගතියක් ගන්න. ඉඳුරන් දන්නේ Tamange කොටා කඩා ගන්න මොන ක්‍රමයෙන් හරි ගමන්නේ සබ්බ වූ වේවා සබ්බ වූ වේවා රූප වෙන්නලා හැපිනවන්න නැත්නම් මොන විදියෙන් හරි කමන්නේ සද්ද අහලා කන බිනවන්න නාසය බිනවන්න දිව බිනවන්න රස බිනවන්න ඒගොල්ලෝ වෙන වෙනම හටක් කරනවා අපි කරන උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ විදිහට සන්තෝෂ කරන්න බැරි මේ ඉදurang පස් දෙනා පිනවන්න කඹරන බැලකම් කර දාසකම් කර නමුත් ඒ ඉඳුරන් රූප සත්‍ය කාන්ත රස හරහා විචින රසයට වැඩිය දසදහස් ගුණයක රසයක් අර විවේකයෙන් හට ගන්නා වූ ප්‍රීති සුඛයේ තියෙනවා. අර ධිත ධම්ම සුඛයේ තියෙනවා. නමුත් මේ සතන මිනිස්යන්ගේ 99.99999ක්ම මේ සුඛය වැඩි කරන්න හදන්නේ පොහසත්කම් වැඩි කරන්න හදන්නේ පඬිතුකම් වැඩි කරන්න හදන්නේ ලෝක වෙන්න හදන්නේ අර ඉන්ද්‍රිය ප්‍රතිපද රූප ශබ්ද ගන්ධ රස තියෙන ලෝකේ. මේ ධාන සුඛයෙන් ලැබෙන නැත්නම් ආනපාන සංසිද්ධියෙන් ඇති වෙන සුඛය කිසියම් සටනකින් තොරව ගන්න එක. ඒ නිසා ඒක ලබන කෙනාට තේරෙනවා ඒක නිතරම ජයයි. ඒ වගේම තේරෙනවා මේ ආස්වාද ප්‍රසආසයේ සංසිඳවලා ඒ ඇති වෙන ඒ විවේක తত্ত্বය එහෙම නැත්නම් ඒ ලැබෙන හිස් අවස්ථාව එහෙම නැත්නම් අපිට කියනවා නම් කිසියම් ඝර්ෂණයක් නැතුව හොඳට පා වෙන්න වගේ තියෙන අවස්ථාව ඇත්තටම භවනා කරලා ලබන එකක් නෙවෙයි. ඕක අපි පුංචි කාලේ අපි ළඟ තිබිච්ච දෙයක්. භාවනාවෙන් කරන්නේ ඒක වහයලා තියෙන අර පිට කට්ටේ. පිට කෙලෙස් තට්ටු පොඩ්ඩක් කපලා උඹට හැම වෙලාවෙම උරුම විවේකයක් කියන එකක් උඹට තියෙනවා. අන්නේ විවේකයේ සිත සනසන සුළුයි, ගත සනසන සුළුයි, පරිසරයේ කෙලෙසන සුළු ගතියක් නැහැ. අන්න ඒකට යන්න නම් මේ රූප ශබ්ද ගන්ධ රස හරහා වෙන සැපයේ තියෙන නතු භාවය නැති භාවය ඒක අල්ල බදා ගන්න ගතිය తත්‍ර తත්‍රා විනන්දනේ කියලා ඒ අහු වෙන අහු වෙන එක අල්ලන ගතිය මේ තෘෂ්ණාවෙන් කරන වැඩේ එක්කෝ අහලා තියෙනවා එහෙම නැත්නම් ඒකෙන් කවදාකවත් ඉවරයක් කරන්න බෑ ඉදයි රෝග උඩකට වතුර පුරවන්න වගේ මේ කරන වැඩේ පිළිබඳව චින්තාමය ඥාන පහළ වෙලා තියෙනවා අන්නේම පහළ වෙච්ච කෙනෙකුට විතරයි භාවනාවකදී අර වගේ නැතියකට නැති හේතු වෙන්න යමක් නැති අසද්ධිය කියන එක අත්දකින්න පුළුවන් වෙන්නේ එහෙම නැත්නම් ඉන් එහාට හම්බෙලා තියෙන අබිනතං චිත්තං අබිනතිය මේ මේ අබිනතිය නෙවෙයි වචන කර පාවිච්චි කරන්නේ අබිරතිය පුදුමාකාර විවේකයක් සහිතයි. නමුත් භාවනා කරන විශාල පිරිසක් මම මේ බුද්ධිකත්වය කියනත් යන්නේ මෙතෙන්ද යනවා කිසි කෙනෙක් ඒක අඳුනගන්නෙත් නෑ ඒක ආගය කරන්නෙත් නෑ ඒක කක්ක කරගන්න. ඒක අවුල් කරගන්න හදනවා මොනවා හරි ආලවට්ටම් දාලා මොනවා හරි වැඩි කරගන්න හදනවා ඒකෙදි. ඒක නිසා කවදා හරි යෝගාවචරය මේ අජ්ජෝසනේ කියන වචනේ එහෙම නැත්නම් ආභිනිවේෂණේ කියන වචනේ නතිය කියන වචනේ තියෙන පක්ෂග්‍රාහීත්වය ඒකේ තියෙන අසාධාරණකම දැනගෙන අන්නර ගත්ත අරමුණ ගෙවන් කිරීමට පස්සේ අරමුණක් නැතිතන කියන එක දන්නවනම් තේරුම් ගනි මේක හොඳම පෙරමඟ ලකුණක් තමයි මේ ජීවිතයේම අපිට මධ්‍යම ප්‍රතිපදාවට පිවිසෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිවන් දකින්න ඉඩ තියෙනවා කියන මේ අජෝසන ගතිය ඒක ජන විඥානේ. එහෙම නැත්නම් සමාජගත විවේ ගත්තොත් ඒකට බුදුජාන් වහන්සේ පෙන්ලා තියෙන්නේ සදාචාරයේ පැත්තෙන් අපන්නක ප්‍රතිපදාවක්. පන්නක ප්‍රතිපදාව ඒකට සාමීච ප්‍රතිපදාව කියලා කියනවා. සමහරට අරණ ප්‍රතිපදාව කියලා කියනවා. අපන්නක ජාතකය කියලා බලන්න හරි රසයි. පංචපත ජාතක පටන් ගන්න අපන්නක ජාතකයෙන් ඒ අපන්නක ජාතකයේදී ඒ පෙර දවසක බෝසතාන් වහන්සේ දේවදත්ත යාත්ම ඉන්න දෙන්නම ජල්සාතු නායකයෝ දෙන්නේ. ඉතින් මේ දෙන්නට මේ ඉන්න දේශයේ ඉඳලා රාජධානී ඉඳලා කාන්තාරයක් කරා ඒ ගොඩට යන්න ඕනේ. ඒ බඩු විකුණ ගන්න. බඩු විකුණ ඇවිල්ලා ඒකෙන් තමයි ඒ කට්ටිය ඒ ඒ තමන්ගේ සිටු තනතුර රැක ගන්න. ඉතින් බෝසතාන් වහන්සේ ගල් 500ක් ගෙනියන්න හදනවා දැනගන්නකොට ඒ දේවදත්ත හිතා ගන්නවා මාත් ලැහැත්තියක් මේකටම මෙයාටම විතරක් තනි කරලා ආව ගරන් දෙන්න බෑ මාත් ලැහැස්ති. එතකොට තමයි දූතෙක් ඇවිල්ලා සනා කරන බෝසතාන් වහන්සේට අපිට වෛරයට වගේ දේවදත්ත එක පැත්තේ කැල් ගල් වගේක් යනවා. ඒක නිසා මෙතනදී අපි තොරතුරු දැනගන්නේ කියලා. ඉතින් බෝසතාන් වහන්සේගේ අදහස වෙන්නේ යා ඉස්සල්ල යන්නේ ඉස්සල්ල ගියාම පස්සේ යන්නේ පස්සපලච්චායි. නමුත් දේවදත්ත හොත්තුකාරයෙක් කියනවා මෙහාට මේ මම ලෑස්ති වෙච්ච නිසා මේ බෝසත්ගත සාතුකාරයා මට ඉස්සල්ල යන්න හදනද පස්සේ යන්න හදනද. නමුත් බෝසතාන් වහන්සේ අදහසක් දෙන්නේ නැහැ. ඉස්සල යනවා කියන්නේ නැත්නම් පස්සේ යනවා කියන්නේ නැහැ. එසකොට මේ දේවදත්තගේ පැත්තේ දේවදත්ත කියන ජනසාත්වරයා මුසුකු වෙනවා, අන්දමන්ද වෙනවා. මොකද එයාලා සටන් උපක්‍රමයක් හදාගන්න විදියක් නැහැ. මොකද දේවදත්ත හොයන තොරතුර හදිසි විනිශ්චය පොස්තනාංශ දෙන්නේ. අපන්නකෝ ඉන්නේ. අවිරුද්ධ වෙන ඉස්සලා ඉස්සලා බලන්න පස්සේ බලන්න පස්සේ බලන්න. ඉතින් මේ පැත්තේ සේවකෝයි අර පැත්තේ සේවකෝයි කුලප්පු වෙනවා. දැන් මොනවා වෙයිද දන්නේ දෙන්නම බලවත්තු මේ දැඩි සටනකට යයි කියලා. දේවදත්ත දිවා රාත්‍රී පැහැෙනවා. මොකද බොසන්හන්සි පැහැෙන්නේ අයිනෝ මට මට පුළුවන් ඉස්සලා ගියත් මම දන්නවා කරන වැඩේ පස්සේ ගියත් මම දන්නවා කියලා අපන්නකව ඉන්නවා. අවිරුද්ධව ඉන්නවා. බැරිම තැන දේවදත්ත හිතනවා ඉස්සලා යන්නේ කලාපයි කියලා එයා ගල් සාක්කිය අරගෙන යනවා ඉස්සරහට. යනකොට කාන්තාරේ මැදදී පිසාචෝ වගේක් ඇවිල්ලා ඒගොල්ලෝ පෙනී හිටන බොහොම ළඟම ෂේම භූමියක් තියෙනවා. ඕන තරම් වතුර තියෙනවා. කියලා මවාපාලා අර ගොල්ලන් කියනවා ඕගොල්ලෝගේ ගල් සාතුල ගල් කීයක් වතුර පුරවන යනවා. ඉතින් කියනවා ගල් හතරක පහක වතුර තියෙනවා. ඒ වතුර අර ඉසහාචයල් කියන අපරාධි වතුර උස්සගෙන ඉන්නේ මේ ළඟ වතුර තියෙන ඔබ විශ්ි කරපල්ලා. එන්නේ ඒකත් අනක් නෑ මොනවාක්වත් අර මිනිස්සු ගැල්වල තියෙන වතුර විශ්කරන. විශ්කරලා දවස් දෙක තුන යනකොට පලාතක නෑ ගල් සාච්චෝ කර පිසාචෝ මේ ඇවිල්ලා ඒ කියන්නේ යක්ෂ ගෝත්‍රික වගේ අර වේලිච්ච මේ මේ දරිසාත්වි කන්න බොන්න තු වේල් වුණාට පස්සේ අර කියන වස්තු මනුස්සයෝයි හරපු හේතුම කාලා. අනුබතනසු පිටිපසිය. ඊට පස්සේ යනකොටම කියලා යනවා කට්ටියට අපිට මගදී වැදගත් වෙන්නේ කැම නෙවෙයි වතුර ටිකයි ඒ නිසා හැම කෙනෙක්ම පරිසම් වෙන්න ඕනේ ප්‍රවේශයෙන් පාවිච්චි කරන්න තියෙන ටික රැකගන්නයි කියන්නේ. ඉතින් මේ යනකොට ජනසාත් නායකයා පහු කරගෙන පිසාච වෙවිලා අර මිනිසුන්ට කියනවා මේ ළඟම කියනවා මේ ക്ഷേම භූමියක් අත්ති වෙන්න වතුර කියන. බය වෙන්න එපා. විශ්කරන්නේ. ඉතින් අරගොල්ල විසිකරන්න හදනකොට එක්කෙනෙක් කියනවා නෑ නෑ අපිට දීලා තියෙන උපදේශිත ගැල්තාත් වසු විසිකරන්න එපයි කියලා. ඉතින් අර පිසාචයිල උසුළු විසුළු කරන මේ මිනිස්සු මා මොඩයෝ. මේ ගැල් වල වතුර අර යන්නේ මොකටද? මේ වතුර තියෙනවා කියන්නේ. මහබෝසත්ණන්සේ කොහොම හරි අදහස විධානය ක්‍රියාත්මක වෙලා ටික වෙලාවක් යනකොට හම්බ වෙනවා. ඒ ඉස්සලා ගිය ගැල් සාත්වේ ගැල් ටික තියෙනවා, වචන බර්ජුක තියෙනවා, මිනිස්සු හරපු තේරම කාලා. ඒක උසබචාන්සේ බෝසත්ණන්සේ මතක් කරලා කියනවා. වෙලා තියෙන මෙන්න මේ සංගතිය අන්තර යන මිනිස්සුන්ට නැවගේ විශාල පිසාච ප්‍රේත යක්ෂ භූත ආවේගේනවා ඌ ආවට පස්සේ එක එකනා තනිමතේ ක්‍රියාත්මක කරන්න ගත්තොත් ගල් සාතුම නැස්ති වෙනවා ඒ නිසා නායකයා කියන දේ අහන්න ඕනේ එක එකනා පුද්ගලයා මත ක්‍රියාත් කරන්න එපා මෙන්න වෙලා තියෙන දේ පේනවා කියලා දැන් ගල් 500 කයිතිකාරයා 1000 කයිතිකාරයෙක් වෙනවා ගල් 1000 මෙහා පැත්තට ගෙනියලා වෙනදාම කරගෙන අතිරේක ලාභිකුත් අරගෙන එනවා. ඒ නිසා විනිශ්චයක් හදිස්සියට කරන්න ගිහිල්ලා අනුර කියා පාන්න ගියා නම් ඒ අනු අනිත් පැත්ත සටන් උපක්‍රම සාස්ත්‍රික ලෑස්ති කරනවා. ඒ නිසා බලන්න ජීවිතය ගත කරනකොට අපිට අභියෝගාත්මකව ඉල්ලීම් එනවා. එනත්නම් යෝජනා එනවා. ආරාධනා එනවා. ඒ ආරාධනාවක් ආව පළියට අපි උත්තර දෙන්න බැඳිලා නැහැ. මම ඒක නැවතත් ප්‍රකාශ කරනවා. අපිට ආරාධන ආපපමණට අභියෝග ආපපමණට වගකීම් ආපමණට මේ උත්තර දෙට බැඳිලා තියෙනවා නම් මට පේන්නේ මම වාලෙක් කියලා. මට පේන්නේ මම 16 කියලා. මට පේන්නේ කාර්තනවන්නේ දඬුවමක් කියලා. ඕන කෙනෙකුට ඕනේ ආරාධනාවක් කරන්න පුළුවන්. මයි ළඟ තියෙන මගේ නිෂේධ බලය කැමැති නම් බාර ගන්න නැතනිකයි. නමුත් අපි දන්නේ නැත්තම් අජෝසනේ තියෙනවා අපි ඉච්ඡාට පැනපුවම අරක බාර ගන්න. බාරම කියනවා මටයි මේක හම්බුනේ මගේ නම්බුවට හම්බුනේ මගේ සුසුකමට හම්බුනේ කියලා අනුන්ටත් හොරෙන් ඒක තියාගෙන අන්තිමට බලනකොට ඒක පිසාච ප්‍රේතයෙන් හම්බෙච්ච ආර්ධනාවක් මාරු වැඩෙනවා ඒක නිසා පැවිදි වේවා ඉහි වේවා තමන් කරා දවසකට පැමිණෙන මේ අභියෝග වලදී 100ට කීයක් අනවශ්‍ය දේවල් අපි අතගාන්නේ අදාළ නැති දේවල් අතගාන්නේ ඒ මේ ටික නම් මම යතින් නොකරම බෑ කියලා යම් ප්‍රමාණයක් එනවනම් ඒ ටික කරාට මම හිතන්නේ කවුරුත් දොස් කියයි කියලා නම් ගාවක් වෙලා තියෙන අපි අහත යන නයි ඔඩොක් වේ දාගෙන කනවා කනවා අපි හිතනවා ඒක අනුකම්පාව කියලා. අපි හිතනවා ඒක සමාජ සේවය කියලා. මේකට බටහිර දර්ශනවාදී කියන්නේ වෙස්ටඩ් ඉන්ට්‍රස් කියලා අපි මේ අයියා වෙන්න ඕනකට පැහිය වෙන්න ඕනකට පුළුවන් කාර්කම් වෙනවාට බැරි වැඩ බාර. බැරි වැඩ බාරන කරන්න ගියාට පස්සේ අන්තිමට අර තිබිච්ච ටිකක් නැති වෙලා නාස්ති වෙනවා. ඒක නිසා වැඩක් කරන්න ඉස්සර වෙලා සර්වඥාන්සි කියලා කියනවා සතර සම්පජඤ්ඤයන්ට අනුව ඒ වැඩේ සලකා බලන්න. භාවනා කරන කෙනෙක් ඒ භාවනාවෙන් නැගිටින්න හිතෙනවා. එහෙම නැත්නම් වෙන වැඩක් කරන්න හිතෙනවා. අන්නේ වෙන වැඩක් කරන්න ඉස්සෙල්ලා ඒ වැඩේ කරන්න ඉස්සර වෙලා මේ පරියන්කේ නැගිටින්න ඉස්සර වෙලා සාත්තක සම්පජඤ්ඤේ සප්පාය සම්පජඤ්ඤේ ගෝචර සම්පජඤ්ඤේ අතම්මෝ සම්පජඤ්ඤේ කියලා මම මේ නැගිටලා ගියාට පස්සේ ඒ මම මොන අර්ථයක්ද මට හම්බ වෙන්නේ මෙතන ඉන්නකොට නම් අඩුවානේ මම කතා නොකරයි මෙතන ඉන්නකොට නම් මම අතපය හොල්ලන්නේ නැතුව ඉන්නවා එළියට ගියාට පස්සේ මට ඒ වගේ කතා නොකර ඉන්න පුළුවන් වෙයි එතන මේ කයින් සතෙක් මරන්න හොරකම් කරන්න නැති වගේ දුස්චර්ත වාක්‍යකට ඉන්න පුළුවන්. එද මෙතන හිටියොත් නම් ඒකවත් රකින්නවා කියලා. එළියට ගියාට පස්සේ ඒ මටවත් ඒකවත් කරගන්න බෑයි කියලා හිතනවනම් ගිහිල්ලා ඉවර වෙලා විනිශ්චය කරනවට වැඩි ලේසි පයින් දිශලා හිතා බලන එක. ඒකට කියනවා සාර්ථක සම්පජන්‍ය කරන වැඩේ අර්ථය සලකන්නේ. ඊට පස්සේ කියනවා ඒ අපි හිතමු නෑ ඒ යන්න වෙනවා මම කකුල මුට්ටම අමාරුයි නැගිටපන් කියලා කියනකො බෙල් එක ගැව නැගිටින්න වෙනවා. එහෙම ගියාට පස්සේ Taman මේකෙන් මේ ඉන්න පරියන්කේ මේ ආනාපාන සති භාවනාවෙන් ගැලවිලා යන්න හදන්නේ. මේ මම වගේ යෝගාචරයට ගැලපෙන සප්පාය වැඩකටද නැත්නම් අසප්පාය වැඩකටද කියලා වැඩේ තියෙන ගැලපෙන නොගැලපෙනකම බලන්න. තමයි තේරෙනවා නම් මේ හිතමා වැඩගෙන යන්න හදන කෙලෙසකට කියලා දුෂ්චරිතයකට කියලා පුළුවන් තරම් වැටෙන්න ඉස්සර වෙලා බයර ගන්න. ඒ නිසා ඊට පස්සේ ගෝචර සම්පජඤ්ඤය ගෝචරයේ වශයෙන් සර්වඥාන්ස පෙන්වන්නේ කායන පසන වේදනා පසන චිත්තාන පසන ධම්මාන පසන කියන අනුපස්සනාව නැත්තම් එළියට ගියා සතිය පවත්තන එකේ වැඩ පිළිවෙල. Tamante මේ සතිය පවත්ත ගන්න බැරි දැනකට වැටෙනවනම් දැන දැන වෙනවනම් ඒ උනාට පස්සේ පශ්චාත්තාප වෙලා වැඩක් නැහැ සතිය තියෙන වෙලාවේදී දැනගන්න ඕනේ මම මේ කබලෙන් ලිපට වැටෙන්න හදන්නේ. ඒකෙදි කියනවා මේ බොන මිනිස්සෙක් ඉන්නවනම් මත්පැන් බොර මිනිස්සු කියනවනේ ඒ මිනිස්සු උපදෙස් දෙන්න ඕනේ බොණ්ඩ ඉස්සර වෙලා. බිවර පස්සේ මොකද වෙන්නේ දුන්නොත් ඒක වැඩි වෙන්නේ නැහැ ඒ වගේ බේතක් බොනවා නම් නිින්දට ඉස්සෙල්ල මිසක නිින්දෙන් පස්සේ කොන්ට කියලා බේත් දීලා තියෙන අඳුර කරලා. මේ බේත නිින්දට පසු කියලා හැම ලිව්වනම් එම කොහොමද කියන්නේ. ඒක තමයි මේ උපදේශලක් තියෙන වැඩේ කරන්න ඉස්සර වෙලා අමාරු වැඩෙන් ඉස්සෙල්ලා Taman දැනගන්න ඕනේ මේක මට අත්‍යස අපේනවද මට සප්පාය තියෙනවද මගේ ගෝචර භූමියද කියලා අපි හිතුවොත් ඒ ඔක්කොම තියෙනවා මට මේ වෙලාවේ කරන්න ඕනේ කියලා. නමුත් මේ වැඩේ අසම්මෝහ සම්පජන්ජේ නැවතිල්ලේ යෝගාචරයක් විදිහට කරන්නේ. ඉතින් මේක හරි අමාරු වෙන මේ හතරම ඕගොල්ලන්ට මතක තියාගන්න ඉතින් බුදුම ස්වාමීන් කියන්නේ මොකද්ද යෝජනාවක් ආරාධනාවක් වගකීමක් ආවම යුතුයයි තු බලන්න අයුත්තක් නම් කරන්න අයුත්තද යන්නේ ඊට පස්සේ හැකින හැටි බලන්න නොහැකි නම් මොනව කරන්න බෑ කියන්නේ ඊට පස්සේ රුචි අරුචි බලන්න යුතු හැකි රුචි ගියොත් 100 සාතර අපි මේ යුතුයයිතු බලන්නෙත් නෑ හැකි නොහැකි බලන්නෙත් නෑ රුචි අරුචි බලන්නෙත් නෑ එන තොගේ තොගේ බාරගත්තට පස්සේ අපිට අර ඇදපන් වෛරෝ බරපාගේ කියලා අදින්න බැරි කරදර සෝගයක් වගේ දාගෙන ඉසේ යත ගහ ගහ අඬවුවට කිසිසේත් අපිට උත්තර දෙන්න කවුරක්වත් නැහැ. ඒක නිසා අපි කරන්න පුළුවන් ප්‍රමාණය යුතු දෙයක් වෙන්න ඕනේ, හැකි දෙයක් වෙන්න ඕනේ, රුචි දෙයක් වෙන්න ඕනේ. ඒකට අජෝතනේ කියන්නේ. ඒකට අභිනිවේෂය කියන්නේ. ඒකට නැතිය කියන්නේ නැහැ. ඒ නිසා යෝග ජීවිතයේ පරියන්කේදී අපි අරවක විවේක තනකට ආපුවාම හිතනන්නක් හර කරගන්න නැතුව පෑදිදියට බොරදිය දාගන්න නැතුව අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න නැතුව ඉඳ කමටහන් රුද්ධ කරගන්න. ගෙදර ගියාට පස්සේ අපි කරා විශේෂ ආරාධනයි. විශේෂ යුතුයකම් ඉෂ්ට කරන්න වෙනවා. විශේෂ ඉල්ලීම් වෙනවා. ඒ කොයි ඉල්ලීම ආවත් ඒක අර විදිහට සලකා බලලා මිසක් එනේන ඉල්ලීම හැටියට කටයුතු කරන්න ගිහිල්ලා ඒකට නතු වුණොත් අපි නිකන් අර නුවර වලට පොරි ටිකක් ගන්නවා වගේ මාළුව ගැහුවා වගේ අපේ ජීවිතේ කිසිම සංවිධානයක් කරගන්න හම්බෙන්නේ. ඒ නිසා ඒ වැඩේට Taman දැනගන්න ඕනේ වගේ හදිස්සිය කුරොස් කටේවත් අත දාගන්න බැරුව වගේ හදිසි විනිශ්චයක් ගත්තොත් අපේ රුචි අරුචිකම් අපේ පෞරුෂත්ව ලක්ෂණ අපේ කෙලෙස් ඔක්කොම වැඩ කරනවා. නමුත් ඉවසිල්ලේ විනාඩියක් තප්පරයක් චිත්තක්ෂණයක් ඉවසලා කටයුතු කරන්න ගත්තොත් අපිට තේරෙන පටන් අර ගන්නවා ඒ කෙලෙස් බලමුලුව ඇබ්බැහිය වේගයට පොඩි විරාමයක් කියලා අපිට වෙන්න තියෙන දේ ගැන පොඩි වගකීමකින් කටයුතු කරනවා. ඉතින් ਸਰවචනanse සඳහන් කරන මේ වගේ තක්කමුක්කක් ආපුවාම මිනිස්සයෝ යෝජනාවක් ආපුවාම ආර්ධනාවක් ආපුවාම නැත්නම් ඉල්ලීමක් ආපුවාම මිනිසුන්ට තෝරන්න ක්‍රම පහක් තියෙනවා කියලා. ਸਰවචිතාඥාන අහින ක්‍රම පහයි. ඒ ක්‍රම පහෙන් එකක් තමයි සද්ධාව. අපි අපි යමක් සද්ධාවෙන් පිළිගන්නවා නම් අපි ඒකෙව බාර ගන්නවා මේක අපේ සද්ධාවට අයිති නෑ කියලා අයින් කරනවා. ඉතින් ඒකනේ මිනිස්සු ලෝකේ දෙයක් ආවම තෝරන නම් ਸਰවචනාංශේ සඳහන් කරනවා මේ සද්ධාවෙන් තේරුවාට ධිට්ඨ ධම්ම වශයෙන්ම සද්ධාවේ තියෙන ලක්ෂණ දෙකක් Taman Tamanගේ සද්ධාව කියලා තෝරාගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා මේක මගේ සද්ධාව නෙවෙයි කියලා ප්‍රතික්ෂේප කරන දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා ඒක කාටවත් නෑ බෑ කියන්න බෑ ඒ නිසා අපි සද්ධාවෙන් කරන එක ඇත්ත නමුත් සද්ධාව කියලා තෝරාගත්ත දේ තුල පුරුෂ සද්ධාව නැහැ කියලා විහිකරපදේ තුළ සත්‍ය තියෙන ඉඳී. දෙක ਸਰවඥයන් සඳහන් කරනවා රුචිය. මේක මගේ රුචිය කියලා අපි ප්‍රෙෂර් එක තියෙන මනුස්සයා තෙල් කන්න කැමති. රුචි. මුඛ්‍යවට පස්සේ මොකද වෙන්නේ? අර කෙන්දෙන් දෙන්නේ වැඩි වෙනවා. ඒ නිසා රුචිය දිගේ ගියාට අරුචිය කියලා අයින් කරාට රුචිය තුල සත්‍ය නොතිබෙන්නේ ඉඳී. අරුචිය කියලා අයින් කරපු දේ තුල සත්‍ය තියෙන්නේ ඉඳී. තුන්වෙනි එක තමයි අනුස්සවේ අනුස්සවේ කියලා පොතේ මෙහෙම කියලා තියෙනවා මට අපේ ගුරු ආමතුරු මෙහෙම කියලා තියෙනවා කියලා අපි ඇසු විරු දේවල් අපි ප්‍රමාණ කරගෙන ගන්න. ප්‍රමාණ කළා කියන ඕක මං අහලා දෙන ඕක මං දාන්නේ. ඒ සමන් මේක කරනවා කියලා කෙරුවට ඇසු විරු ඥාණයට හරි කියලා ගන්න දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. තමන් නාහපු ප්‍රතික්ෂේප කරපු දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් බුදුන් වහන්සේ ආකාර පරිවිතක් කියලා එකක් පෙන්වනවා තර්ක කරලා තියෙන පොතේ හරි කියලා හිතනවා. නමුත් තර්ක කළා දිනුවට දිනාගත්ත දේ තුළ සත්‍ය නැති වෙන්න ඉඩ තියෙනවා. තර්කල පෙරදිච්ච දේ තුළ සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. එන නැත්තම් දිට්ඨි නිචාරකන්ත කියලා කියනවා අපිට එක එක දෘෂ්ටි තියෙනවා. ඒ දෘෂ්ටි අනුව තමයි අපි මෙහෙ වෙන්නේ. ඒ නිසා අපි ඒ දෘෂ්ටියට ගැලපෙන දේවල් හරි කියලා ගන්නවා. දෘෂ්ටියට ගැලපෙන දේවල් නැහැ කියලා විශ්වාස කරනවා. නමුත් දෘෂ්ටියට ගත්ත දේ තුළ දැන් ලංක ලෝක ජනගහණය ගත්තොත් එහෙම බරගාන මිත්‍යා දෘෂ්ටි කරනවා. ඒත් ලේවලි දවස ගෙවාගෙන පුදුමාකාර දීතක් කරන්නේ දෘෂ්ටි රකින්න උත්සාහ කරනවා. නමුත් සම්‍යක් දෘෂ්ටි කෙනාට පේනවා මේ මිනිස්සු අල්ලගෙන තියෙන දෘෂ්ටි තුල සත්‍ය නැහැ. ඒ මිනිස්සු ප්‍රතික්‍රියාව කරන දේ තුල සත්‍ය තියෙනවා. ඉතින් මේ පහම මේ මේ වගේ ධිට ධම්ම වේදිනිය වශයෙන් කරුණු දෙකක් තියෙනවා අපි කොහොමද ගැලවෙන්නේ කියන ප්‍රශ්නේ අහනවා සරුවචනාංශ. සංචි සූත්‍රේ බොහොම ලස්සන විග්‍රහයක් තියෙනවා. නිසා සර්වඥයන් කියනවා මේ පහ හරාම රවුම ගෙනියන්නේ කියලා ටික ටික කත්තාවෙන් පටන් අරගෙන ඒ රුචි හරහා, අනුස්සවේ හරහා, තර්කේ හරහා, දෘෂ්ටි හරහා කරගෙන කරගෙන වතාවල් රවුම් ගානක් කරකිනකොට තමයි Tamande සද්ධාවෙන් තෝරගත්තේ රුචියෙන් අනුමත වෙන්නේ. ඉතින් අනුමත වෙච්ච දේ අනුස්සවයෙන් අනුමත වෙනවා. අනුස්සවයෙන් අනුමත වෙච්ච දේ තර්කයට අනුමත වෙනවා. තර්කයෙන් ගත දේ දිට්ඨියට හරියන. ඊට පස්සේ ඒක ආයෙත් සද්ධාවට දාන්න ඕනේ. අන්න එහෙම කරලා තමයි අපිට බේරෙන්න පුළුවන්. ඒ නිසා මේ සංසාරේ කෙලෙස් හැදිලා තියෙන්නේ එක රැයකින් එක වැඩකින් නෙවෙයි. විශාල සංකීර්ණ ක්‍රියාවලියක් ආවිලා තියෙනවා. අන්නේ ක්‍රියාවලියේදී අපි දැනට තියෙන මගේ රුචි අරුචිකම් ටික මගේ පෞරුෂත්වය මගේ අබ්බැහිය හරහාම විනිශ්චය වෙන්න ගත්තොත් කවදාකවත් මධ්‍යම ප්‍රතිපදා දකින්නවත් හම්බ වෙන්නේ. අපි අනිවාර්යයෙන්ම අන්තවාදී පක්ෂග්‍රාහී වෙනවා. ඒක නිසා අපිට සතියට ලක්ෂණයක් විදිහට පෙන්වන්න දෙන වෙනවා එනදී එන විදියට බාරගත්තොත් පූර්ණිකමන වලින් තොරව අර වගේ බැස ගැනීමකින් තොරව අබිනිවේෂිකින් තොරව නතියකින් තොරව අපිට සම්පූර්ණ මිටඩි වෙනස් විනිශ්චයකට එහෙම නැත්නම් විනිශ්චයක් හදිසිය නොකර ඉන්න පුළුවන් තත්ත්වයට තලතුණා තත්ත්වයට අපන්නක තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒ අබිනිවේෂය නැත්නම් ඒ අජෝසනේම නැතිය කියන කාරණාවේදී හැම චිත්තක්ෂණයක් පාසම අපි තෝරන්නේ පක්ෂග්‍රාහී දෙයක් බව දන්නවනම් ඒ වැනි දේ හරියටම කාරණාව තේරුම් ගත්ත මනුස්සයට නිවන් දකින්න වැඩි වෙලා යන්නේ. ඒ නිසා බාහ්‍ය දාර්ශනිකයට පුදුජානවාසේ මතක් කරේ බාහ්‍ය දාර්ශනිකයට දකින්න දේ දකින්න මතින් නතර කරපන් ඔබ තෝරන්න බේරන්න යන්නේ. තෝරන්න බේරන්න යනවා කියන්නේ ඔබ රුචියට, ඔබ මතියට, ඔබ පෞසත්ත්වයට ඉර දෙනවා දකින්න දේ දකින්න මතින් නතර. අහපු දේ අහන මතින් නතර. මුතේ කියන කියන නාසයේ ගඳ, ජීව රස කය පහස කියන මේ දේවල් වලින් ඔය ඉන්ද්‍රිය ප්‍රතිපදව ලැබෙන දෙයට එහයි හිතලා මතලා ගන්න දෙයක් නැහැ හිතන මතලා හැම වෙලාවකම එන්නේ අභිනිවේෂණය හිතට එන දේ හිතන මතින් නැත කරා ඉතින් මේක කිව්වහම තේරෙන්නේ නැහනේ මේ දෙමලේ අපිට හිතපුවාම අපිට මේ රූපයක් දැක්කහම අපිට හිතෙන්නේ ඒක තියාගන්න කියලානේ ෆොටෝ එකකුත් තරන ලොක් කරලා ගෙදර පිටිය ගහගන්න අපිට හිතෙන්නේ ඉවර කරන්න නෙවෙයිනේ නමුත් කැමරාවක් රූපයක් දකින්නකොට වගේ කැමරාවට රූපේ දැක්කයි කියලා ආශාවක් එන්නේ නැහැ තරහක් එන්නේ නැහැ. මේ ප්‍රතිගත කරන යන්ත්‍රයකට මේ වචන ඇහුණයි කියලා ඒකට ධර්ම ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නැහැ ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ නැත්තම් මේ මේ යන්ත්‍රේ මේ වෙනකොට සෝවන් වෙලා තියෙනවනේ මේක අහලා තියෙන බණ ඇයි. පටන් ගත්ත දවසේ අද වෙනකන් කියපු ටික නිකන් හරි තේරුම් ගන්න වෙනවනම් සෝවන් වෙනවා. මට හොඳටම විශ්වාසයි මේ කිසිම කෙලෙසයක් කරගන්නත් නැහැ පිනක් කරගන්නත්. කන කියන්නේ මේ අන්තරවලිය මොකක්වත් වෙනසක් නැහැ. නමුත් අපි අක්ෂෝසනිය කියලා කියන්නේ අපිට කන්න එන හැම දේම තෝරනවා බේරනවානේ. ඒ වගේම ඇහ කන කන නාසය දිව ඒ හැම දෙයකින්ම එන දේ කොච්චර තෝරනවද කියනවනම් අපි ඊගා චිත්තක්ෂණයට හිත පිරිසුදු නැහැ. ඊගා චිත්තක්ෂණයට මේ චිත්තක්ෂණේ තිබුණු පශ්චාත්තාප සන්තෝෂ ඊගා චිත්තක්ෂණේ කෙලසෙන. අපිට දකින්න දේ දකින්න මතින් නැතර කරන්න පුළුවන් ඊගාචන චිත්තක්ෂණයට අන්තිම මොන දෙන්න පුළුවන්. අපිට කවදාවත් බෑ. ඒකට කියනවා භව නෙත්‍ය කියලා. මේ චිත්තක්ෂණය තියෙන කුණු මේ චිත්තක්ෂණය තියෙන කෙලස් එහා චිත්තක්ෂණයට කෙලසන. කොනක් යනවා. ඒ කොන යන්නේ මේ දැකපු දේවල් ගැන නැවත කල්පනා කරන්න යනවා. අහපු දේවල් මත දිගින් දිගට හරක් දවල්ට කාලා රැට වමාරලා කන්නේ. අන්නේ වමාරා කෑම නිසා මේක සිද්ධ වෙන්නේ. ඒ වගේම අඟට දැනෙන හැම දෙයක්ම අපි කොනක් තියාගන්නවා. හිතට දැනෙන හැම දෙයක්ම විනිශ්චය කරන්න ආවේ. විනිශ්චය කිල් පැත්තක දාලා අර විදියට තේරෙන්නේ නැත්නම් දිත්තේ දිත්තමත් අන් තේරෙන්නේ නැත්නම් මේ බුදුසසුනාගේ වැදගත් ශ්‍රාවකෙක් කියනවා රූප දැක්කට කණෙක් වගේ හිටපො. නොදැක්කා වගේ හිටපො. කනට ඇහුනට බීරෙක් වගේ හිටපො. ඒකෙම නාසයට දිවට කයට දැනුනට මූඩෙක් වගේ බම්මණෙක් වගේ හිටපො. උඹට මේ වෙනදී සම්පූර්ණ අසාධාරණ වුණාට දැක් මොඩෙක් වගේ හිටපන්. බේරෙන්න බැන්නම් මලමිණියක් හරි වෙලා හිටපන්. මොකද අපේ හිතත් කැමැති, අපේ යාළුවොත් කැමැති අපි ඉක්මනට පැනලා දෙනවා. පැනලා දීපු ගමන් වෙන්නේ මොකද? අධ්‍යෝෂණයක් සිද්ධ වෙනවා. අපි අර පළපුරුදු කන් දිගේ ගිහිල්ලා අහක යන අධිකරණයකින් පවුරව ගන්න. ඉතින් මේක දිහා බලනකොට මේ විවරණයට උග දෙනේ චෝදනා කරනවා ආත්මාර්ථකාමී. මේ Taman බේරෙන්න මම කියනවා ආත්මාර්ථකාම වෙලා හෝ බේරෙන්න පුළුවන් නම් මහා පුරුෂයෙක් කියලා. එහෙම හරි කළ බේරෙන්න පුළුවන් නම් මහා පුරුෂයෙක් මොකද අපේ හිත මේකට විරුද්ධ ගොඩාක් වංචනික ධර්ම ක්‍රියාත්මක. මේකට විරුද්ධව ශාක මායාවි ධර්ම ක්‍රියාත්මක නෙවෙයිවට පේන්නේ මේක මේ අනුකම්පාවෙන් කරනවා පරහිත කාමීව කරනවා නමුත් බුදුහාමුදුර කියලා තියෙනවා අත්තට්ඨ වඤ්ඤා අසුචි මනෝ සාඹය කරන්නේ උඹට වාසියක් කියනවා නම් විතරයි මම අපච්චි නැති වෙච්ච වෙලාවේදී පුදුමාකාර විදිහට ඇඬුවා. මේ කලන්ත හැදෙනවා මේ වැටෙනවා. මේ කලන්ත හැදෙනවා මේ වැටෙනවා. ඊට පස්සේ මට වැඩකුත් නැහැ මේ ජීවිතය කියලා ඉස්සර පස්සේ මම සුබතරාමයට ගියා පස්සේ ඉතින් හිටපු ඒ දවසේ හිටියා ඔය නාරද තාපස්තුමා එතුමා නිකන් මේ වගේ ඉන්න ගමන් කිව්වා යමෙක් මරණයට පස්සේ අනෙක් මිනිහා අඬන්නේ වෙච්ච පාඩුවේ තරමට කියලා. මට වසවිලි හිජාවක් ආවා මම මොකද රැයෙන් ඇඬුවා. මට ඉතින් අපච්චි නැතුනට මොකද්ද මට වෙච්ච පාඩුව කියලා. මට හිතුනේ මේ අපච්චිට ලෙඩ වෙන්න දෙන්නෙත් නැහැ මැරෙන්න දෙන්නෙත් නැහැ කියලා මේක මම අල්ලගෙන තිබුණා අල්ලගනිල්ල රඟ පිළිකාවක් හැදලා නැත්නම් මම ඒ තරම් ඇඬුවේ මගේ ජීවිතේට තියෙන මගේ ආත්මයට තියෙන මගේ මාන්නයට තියෙන මගේ තෘෂ්ණාවට තියෙන ආශාවට මිස අපච්චිට තියෙන ආශාවකට නෙමෙයි ඒක නිසා මලකෙවල වල මිනිස්සු ඇඬුවේ නැත්නම් නිකන් මොකද මොකද ඒ නිසා මිනිස්සු ගෙන්නලා හරි අඬනවා මොකද ගෙදර ඉන්න මනසට අරයි ප්‍රේමයක් තිබිච්ච බවක් පේන්න අඬනවා. ඉතින් මගේ යාළුවෙක් යුනිවර්සිටි එකේ කියනවා දැන් කාලේ මිනිස්සුયો ඒ අම්මා තාත්තා මැරිච්චාම අඬන විදිය දකින්නකොට අම්මලා තාත්තලා මිනිහ නැගිටලා එන්නේ ඉතල යකෝ බලනකොට මොන් අපිට ආදරය කරලා තියෙනවා කියලා හිතෙන්නේ එදාටලු ප්‍රශ්න වෙලා තියෙන්නේ අඬනකොට ඉංග්‍රීසියෙන් වඩන්නේ අම්මලා තාත්තලා ඉංග්‍රීසි තේරෙන්නේ අම්මපා නැත්තම් ඒ කියන වචන උන්ට අහන ඉන්නකම් කැත්තෙන් පොල්ලෙන් හලකලා මරුණට පස්සේ බුදු අම්මේ කියලා අඬනකොට තේරෙනවා නම් මිනිහ නැගිටී කියලා තියෙනවා. අර ඉංග්‍රීසියෙන් අඬන නිසා තේරෙන්නේ නැති හින්දා නිකන් එක වල්පල් වෙලා යනවා. එහෙම ජෝක්යක් මේ ලෝකෙදී. ඒ නිසා හොඳට වැඩක් කරනකොට කල්පනා කරලා බැලුවොත් අපි මේ නටවන්න හදන්නේ නලවන්න හදන්නේ අපි හිතනවා නම් ලෝකේ රැවටෙනවයි කියලා ඇත්තටම බරගානක් රැවටෙනව ਸਰවඥාන්සේ අභීත සිංහයෙක් වගේ මහා වීර පුරුෂයෙක් වගේ කියනවා උඹ ඉස්සලා රැවටෙන්න තුඹ කදාකත් සුදුසවත් ගන්න බෑ ඒ නිසා රැවටිල්ල පැත්තක තියලා එන දේ එන හැටියෙන් බාර ගන්න වෙන දෙයට පැනලා විනිශ්චය කරන වෙනුවට අපන්නක ප්‍රතිපදාව නැත්නම් සාමීජ ප්‍රතිපන්න කියලා කියන සබහ මොකද්ද ගන්නෙ මම කැමති කියලා පැත්තකට වෙන එකයි තියෙන්නේ සාමීජයට එක වෙලා නිකන් අරණ ප්‍රතිපදා කියන්නේ රණ්ඩුවට යන්නේ කන කියන්නේ රණ්ඩුව ඕන දෙයක් වෙච්චවයි ඒකට අටුවාව පෙන්ලා දෙන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව ඕන කෙනෙක් කරන දෙයකට විරුද්ධ නොවුනයි කියලා කවමදාකවත් දඬුවම් කරන්න බෑ විරුද්ධ වීමද කියන්නේ ප්‍රතික්‍රියා කරනවා නිසා භාවනා කරනකොට තමන් කරා සද්ධාව ඇති වුණත් නැති වුණත් ප්‍රතික්‍රියා කරන්න එපා තමන් ළඟ හොඳට වීර්ය ආවත් නැති වුණත් ප්‍රතික්‍රියා කරන්න එපා මුදුවර සතිය තියෙන නැත්නම් සතිය සම්පූර්ණ නතර වෙලා කියලා ප්‍රතික්‍රියා කරන්නේ. මුදුවර සමාධිය තියෙන නැත්නම් සමාධියෙන් හිත වික්ෂිප්ත වුණා ප්‍රතික්‍රියා කරන්නේ. මුදුවර ප්‍රඥාව තියෙන මොඩකම අනිත් පැත්තෙන් තියෙන ප්‍රතික්‍රියා කරන්න තුො හිතියොත් අර නැති වෙච්ච සද්දාව ඇති වෙන්නේ ඉඳී. ප්‍රතික්‍රියා කළොත් වෙන්නේ මොකද්ද හිත පශ්චාත්තාප වෙලා මානසික අසහනයක් බවට ආතතියක් බවට පත් වෙන නිසා අජෝසනයක් නැති මනුස්සයර කවදාකවත් අසහනයක් නැහැ. කවදාකවත් මානසික ආතතියක් නෑ මානසික ආතතිය අසහනේ ෆ්‍රස්ට්‍රේෂන් කියලා කියන්නේ ඒක එන්නෙම අපි මේක පැත්තක් දිරන්න ඕනේ කියලා තමන්ගේ ගන්න නැතිය නිසායි මති මතිය නිසායි ඔත් මේ මති මේ නතු මේ ගෙවැදීම් මේ ජීවිතය අපි පුරුදු කරගත්ත නරක හැබැයි මිස මුළු සංසාරකම බලපාන හොඳ නරක කියලා දෙයක් නැහැ අපි ඉපදිච්ච පරිසරයට ඉපදිච්ච සංස්කෘතියට අනුව අපි හොඳ නරක තෝරපු දවසේ ඉඳලා අපි කඩුවක් අතර ගත්ත ගහලෙක් වගේ අරක හොඳයි මේක නරකයි කියන්නේ. ඒ හැම දෙයකින්ම කර්ම රස නිසා අපි අඩු ගානේ Taman ඉදිරිපත් කරගත් අරමුණ නිශ්චල වෙච්ච වෙලාවක, තැම්පත් වෙච්ච වෙලාවක, කුප්පන් නැති වෙලාවක, විවේකයක් දීප වෙලාවක, ශාන්තියක් දීප වෙලාව උත්සාහ කරන්න ඕනේ මොනම දෙයකටවත් නැති භාවයක් ඇති කරන්නේ නැති මේ චිත්තක්ෂණය හැකිතාක් පවත්වාගෙන යන්න ගියොත් ඒ හරහා මුළු ජීවිතේ පුරාවට තියෙන හිතේ ගතේ තියෙන අර මානසික අසහන දැඩි දැඩිකම් දුරුවන් කරගෙන සුවසේවාවකට වැටෙනවා. ඒ මිනිස්සෙකුට එහෙම නැතියක් අජෝසනයක් අභිනිවේෂණයක් නැති මිනිස්සෙකුට පමණයි ලෝකේ තව කෙනෙක් පිළිබඳ විනිශ්චය කරන්න අයිතියක් තියෙන්නේ. නිසා බුදුම ස්වාමීන් වහන්සේ කියනවා හැම විනිශ්චයකාරයෙක්ම සත්‍යපට්ඨාන භාවනා කරලා නැත්නම් එකක් කියන ගන්න තියෙන ඔක්කොම බොරු කියලා. විශේෂයක් වශයෙන් කියන්න පුළුවන් නඩුකාරයෝ භාවනා කරන්නෙම නැහැ. වැඩ. ඒගොල්ලන්ට ඉව කරගෙන ඉන්න වෙලාව නැහැ. ඒගොල්ලෝ පොත කියවන්න තියෙනවා. ඒ පොතේ තියෙන හරියට තියෙන ඉතිහාසය පුරාට කරව කුප්ප වැඩ ටික විතරයි. මුළු ඉතිහාසය පුරාවට තියෙන රජුරවන්ට පක්ෂග්‍රාහී වෙච්ච ටික විතරයි. නීති පොත කියන්නේ ඒකට. ඒ නිසා භාවනා කරන මිනිස්සෙක් ඇත්තටම මම හිතන්නේ නීති පැත්තට යන්නේ එකක් නෑ. මොකද නීතිය කියලා කියන්නේ අනුන්ගේ කුණු කන්දල් වලට පවුරව ගන්න වැඩක්. ඒ නිසා සරුවචන් වහන්සේ කවදාකවත් කිසි කෙනෙක් ගැන විනිශ්චය කරලා නැහැ. ඒ ගැන මුළු ත්‍රිපිටකයම කියපු ඕල්ඩන්බර්ග් කියන මනුස්සයා කියනවා මුළු ත්‍රිපිටකේ පුරාම කිසිම තැනක අයිතිවාසිකම කියන වචනේ නැහැ. අයිතිවාසිකම් සඳහා සටන එහෙම නැත්නම් මේ ව්‍යාපාර, කර්ජන තර්ජන ව්‍යාපාර, දේශපාලනයක් කිසි තැනක ගෑවිලා නැහැ. මොකද අජෝසනයක් නැහැ. එන්නේ වෙන්නේ පටිච්චසමුප්පාදය. හේතුපරම සහිතවක දෙයක් වෙන්නේ අපි මේ දඟලලා ඒක එහෙමේ කරන්න ගියාට නඟක් කවදාත් උඩට හරවන්න බෑ. ඉර නගින එක කවදාකවත් බටහිරින් වෙන්නේ නෑ. ඒ නිසා නැගිරෙන් තමයි ඉර පායන්නේ කියන එක බාර අරගෙන ඒකට අනුව අපි හැඩ ගහනවා මිස එන පරිසරය වෙනස් කරන්න හදන හැම වෙලාවකම අපි පරිසරයෙන් බැට කරනවා. අද විද්‍යාවෙන් කරලා තියෙන ඕසෝන් ලේයර් එක නැති කරගෙන තියෙනවා. ග්ලෝබල් වර්මින් කියලා මේක රත් වෙන්න පටන් ගන්න තියෙනවා. පරිසරය කියලා සගන තියෙනවා. මනස කියලා සගන තියෙනවා. ඒකම මේ මේ මේ කැත මේ ප්‍රවණතා පහක් දැනගෙන මොනම තාලෙන්වත් නැතර කරන්නේ. හොඳටම දන්නවා යන්නේ නරකකට කියලා. කොහොමද නැතර කරන්නේ? කන්දක මහ කලක් උඩ තියෙන ගලක් කන්දෙන් ගුරුල් කරලා පෙරලන්න පටන් ගත්තට පස්සේ ඒක ගන්දනව තලාගෙන යනවා මිසක මොන යකටවත් නැතර කරන්නේ. නැතර කරන තියෙන ගල පෙරලන්නේ ඉස්සලා නැතර වෙනවා. ඒක පුද්ගලිකව කරතයි. ඒක ජන විඥානයේ කරන්න පුළුවන් ද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඒ නිසා භාවනා කරන කෙනා දැනගන්න ඕනේ. ඒ වගේ තමන්ගේ හිත නැති භාවයකටපත් වෙන තෝ පස්සද්ධියකටපත් වෙලා. අභිනිවේෂණයකට බැට ගැනීමකට යන්නේ නැතුව, අජෝසනයකට යන්නේ නැතුව පවත් ගන්න පුළුවන් නම් එතන මම නෑ. මම ඉන්න හැම වෙලාවෙම ඇඟිලි ගැහිම් කරනවා. මාන්නේ තියෙන හැම වෙලාවෙම ඇඟිලි ගැහිම් කරනවා. තණ්හා තියෙන හැම වෙලාවෙම ඇඟිලි ගැහිම් කරනවා. ඒ නිසා යම් අවස්ථාවක හිතේ විස්රාමයටපත් වුණා නම් විවේකයටපත් වුණා නම් උදකලාටපත් වුණා නම් එතන ඒ කෙලෙස් බලමුළු සෑහෙන දුර වෙලා තියෙන අන්න වෙන චිත්තක්ෂණේ දිගට පවත්වනවා යනවා කියලා කියන්නේ මූල ධර්මානුකූලවත් අපිට පෙන්නලා දෙන්න පුළුවන් ਸਰවඥාන්සේ අදහස් කරපු දෙයක් මෙතන වෙලා තියෙනවා. ඒ වගේම තමන් කරෝ ප්‍රයත්න නිසා යම් යම් අවස්ථාවල භාවනා දෙන්න එන නිසා ඒ කරන භාවනා ප්‍රතිඵලයක් තියෙනවා කියලා තේරෙනවා. ඒ වගේම මතක තියාගන්න මේ කියන්නේ නිවන නෙවෙයි. මේකෙන් බේනවා Tamanට පින තියෙන බව, භව සම්පatti තියෙන බව. ඊට පස්සේ gedara දොරේදී වැඩවලදීවත් අර වගේ දැඩි මතධාරි වෙන්නේ නැතුව මෙයමයි සත්‍ය අනික බොරුයි කියන දැඩි මතධාරි වෙන්නේ නැතුව අවිරුද්ධ ප්‍රතිපදාව කරගෙන යන්න ගියොත් මම හිතනවා එක ගෙදරකට එකෙක් භාවනා කරුවොත් ඇති. ඒක මුළු කන්තෝරයකටම එකෙක් භාවනා කරපෙක හිටියොත් ඇති. ඒක හරියට මේ හොඳ දැන් තියෙන ගණන් වාහන තියෙන ඒ වාහනේ ශකත්වබරේක වගේ තමයි. ඒ මනසයා එන ඔක්කොම කම්පන චංචල තමන්ගේ හිතට ගන්නවා මිසක් තව කාටවත් දෙන්නේ නැහැ. කොච්චර දුකක් වින්දත් කොච්චර කරදර වින්දත් කාටවත් අඟවන්නවත් කරන්නේ ඒවා කාගෙන එහා පැත්තට දෙන්න තු යනවා. ඒ නිසා භාවනා කරන මිනිස්සු කොච්චර හොඳ ශකත්වබරද කියලා කියනවනම් ඒ වාහන හරි ගණන්. ප්‍රගතවට ඒ සස්පෙන්ෂන් සිස්ටම් එක තමයි වාහනේ ගණන්ම කැලේ නිසා අපි මේ කරන බාහනා කවුරු හරි කියනවනේ ආත්මාර්ථකාමී කියලා කට කහනවාද කියන කතාවක් මිසක් බාහනා කරන මනුස්සයා ඉන්න පරිසරයේ පවා නිවෙනවා සැනසෙනවා. ඊයේත් මතක් කරගත්ත විදිහට නිබ්බුදානෝන සාමාදා නිබ්බුදානෝන සාවිතා නිබ්බුදානෝන සානාරේ යස්සයන් ඉදිසෝපති කියලා නිසා හිතන්න එපා ඒක ආත්මාර්ථකාමී වැඩක් කියලා ඒ වගේම හිතන්න එපා මේ මම නැතර කරන හදනේ මගේ හිතේ අජෝසනය කියලා. ඒ අජෝසනේ බැස ගැනීම, ගෙවැදීම අවබෝධ කෙරුවොත් අපිට ඉන්න ඔක්කොම අපේ යාළුවා ඇයි මේ වැඩ කරන්න කියලා තේරෙයි. ඇයි මේ දේශපාලනඥයෝ මෙච්චර අනේ මිනිස්සුගේ ඇස් වහගෙන කරන්න හදනවා කියලා කරන්නත් නාඩගම ඔය ආර්ථික විශේෂඥයෝ කරන හදන බීචුව ඔය සමාජ විද්‍යාඥයෝ ගෙදිට මර්ගාසේ ලෝකෙට ප්‍රකාශ කරන දේ මේ මිනිසුන්ට දැනෙන දැනුමින් කරා. ඒ නිසා යාට හොඳට සමාජයත් එක්ක ජීවත් වෙනකොට තේරෙනවා මේ මාස මේ දේ කරන්නේ ඇයි කියලා. ඒක හදන්න යන්නෙත් නැහැ. නමුත් යන්තම් කොහොමද කියලා මම බේරුණානේ කියලා ඒක දිනු කරගෙන යනකොට මේ මනුස්සයාගේ නිකුත් වෙන යහ කම්පන වේග මුළු පරිසරයටම සමාජයටම ඉස්සද්ද බලක් වෙනවා. ඉබේම කටිය තේරෙන පටන් ගන්න එක තේරෙන්නේ බෞද්ධයන්ට විතරක් නෙවෙයි අබෞද්ධයටත් තේරෙනවා. අඩු ගන්න පොඩි දරුවටත් තේරෙනවා. හැප්පෙන්නේ ප්‍රතික්‍රියා කරන්න නැති චරිතයක්. ඒ තැනකට සාන්තියක් වෙන දේ සභාවනා කරන හැම කෙනෙක්ම ඒ ලැබුණා වූ කුංචි හෝ කමන්නයි අත්දැකීම මුළු ජීවිතේ මුළු සංසාරේ උපයාගත් වටිනාම දේ වශයෙන් සලකලා ඒක දියුණු වෙන තාර ජීවන රටාව සකස් කරගන්න. ඒ වෙන ජීවුණු වෙන වැඩෙන පරිසර මේ පරියන්කයට සකස් කරලා දෙන්න. සක්මන්ට සකස් කරලා දෙන්න. ජීඳා ජීවිතේ කටයුතු කරනකොට කාගෙන්වත් අහන්න ඕනේ මම ඉස්සරහට දැනේ පතර දැනේ. තමන්ටම කාලානුරූපව වැටෙයි. අන්නේ වෙනි වැටීමක් නිසා දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දිනාටම සනසිමුදා වේවා කියලා